පැසී සිටින හැමෝටම තෙරුවන් සරණයි. අද මැයි මාස 7 වෙනි දින අඟහරුවාදා අප සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් වැඩම වදාළ අපගේ කල්යාණ මිත්‍ර අලවේ අනුමදස්සී ස්වාමීන් වහන්සේව ඉතාම ගෞරවයෙන් දෙපා නමද මනස්කාර නමස්කාර කරමින් පිළිගනු ලබනවා සාවන්ත සිසිලස වෙනුවෙන් ස්වාමින් වහන්සේ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 අපේ ජීවිතයට ගල්පගන්නේ තේරුම් ගන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමින් සිටින්නේ කොනක් නොපෙනෙන සංසාර ගමනක් ඇවිදගෙන ආපු අපට අපි අපේ ජීවිතයේ විවිධ ආකාරයට කල්පනා කරමින් ඒ කල්පනා කරගත්ත කෝණයේ ඔස්සේ අපි වටහාගත්ත අදහස නැත්තම් අපේ දෘෂ්ටිය ඔස්සේ ආපු ගමනක් තමයි අපි හැමතෙම තියෙන්නේ. බුදුරයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙන්න ප්‍රථමත් බෝධිසත්වයෝ සසර තුල ගමන් කරපු එක්තරා සත්වයෙක් බෝධිසත්වයෝ කල්පනා කරන්න පෙළඹුණ චින්තනය එක්ක එච්චර කාලයක් සසර ආපු සසර ගමන් කරගෙන පැමිණි පැමිණි ඒ හිතන රටාව නැත්නම් තමන් තුල තිබිච්ච හැඟීම වෙනත් පැත්තකට යමු වුණා. චින්තනයේ විප්ලවයක්, චින්තනයේ වෙනසක්, විශාල වෙනසක් වුණා. අසාමාන්‍ය වෙනසක් වුණා. ඒ වෙනස එක තමයි ඒ වෙනස තුල තමයි දැක්කේ මෙච්චර කාලයක් මේ සසර ගමන් කරපු වැඩපිළිවෙලේ තියෙන වැරද්ද. ඒ දියුණුවත් එක්ක ඒ වෙනස් වීමත් එක්ක ඒ අධ්‍යක්ෂපු බෝධිසත්වයෝ සම්බෝධි මූලයේදී ඒ සියලු හේතු දුරු කරලා නිවීම පසක් කරගත්තා. නිවීම පසක් කරගත්ත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සිටින නුවණැති මිනිසුන්ට ධර්ම දේශනා කරා. බෝසත්ත්වෝ මුලින්ම මන්දොස්සාහය වුණා. මන්දොස්සාහය වුණේ මේ ධහම එච්චරටම වෙනස් චින්තනයකට යොමු වෙන දෙයක්. ඉදප්පච්චේතා න්‍යාය. මෙන්න මේක කොහොමනම් කියන්නද කියලා මන්දොස්සාහිත්වයක් ඇති වුණා. සරං ගටිකාර සරං කුමාර බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් සහම්පති බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්න යොමු කළ බැලුව ලෝකයේ කෙරෙහි යම් පිරිසක් කියනවා තේරුම් ගත හැකි කියලා දුන්නාම තේරුම් ගත හැකි. ඒ තමයි අර උඩට මතුවෙච්ච නෙළුම් වගේ. ඒ නෙළුම් වලට සූර්යාලෝකය වැටෙනාම විකසිත වෙනවා. අන්නේ අය සඳහා මම මේ ධර්ම දේශනා කරන්නේ කන්‍යම ආසත්වා කියලා බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එතකොට එහෙනම් විශේෂිත පිරිසකට තමයි මේ ඊතරවන ධර්ම ප්‍රකාශ කළේ. එනිසා තමයි බෝධිසත්වෝ බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලි ඒ වගේම තවත් විවිධ අයට දැන් පුදන කොසල් රජුව ළඟින්ම ඇසුරු කළා. මල්ලිකා දේවී, කොසල මල්ලිකා. නමුත් ඒ තථාගත ධර්මයේ ඊතරවන ප්‍රතිපදාව යාලට ගන්න හැකියාව ලැබුණේ මොකද අර විශේෂිත පිරිසක් නෙවෙයි. විශේෂිත වූ පිරිසක් නැත්නම් ඒ ධහම තේරුම් ගත හැකි තත්වයේ ඉන්න පිරිසකට අර ලෝකෝත්තර ධර්මය නැත්නම් ඊතරවන ධර්මය හම්බ වුණා. මොකද විශේෂිත පිරිසක් වෙන්නේ එයාට ඒ ධර්මයේ කියනකොට යාලා හිතන ක්‍රමය තියෙනවා. ඒ කියන්නේ එයාලා හිතන්නේ සාමාන්‍ය කෙනා හිතන ක්‍රමයට එහා ගියපු දෙයක්. අන්නේ කෙනාට බුදුරණවහන්සේ දුන්න ධර්මය හිතන්න පෙළඹෙනවා. ඒ හිතන්න පෙළඹුණාම ඒ කෙනා තමන්ගේම චින්තනය වෙනස් අතකට පෙරලෙනවා. මේ ලෝකෙ මෙච්චර කාලයක් ගිහි පැවැත්ත ඉක්මවපු ඊට පස්සේ අර බුදුරණවහන්සේ කියපු කාරණාව හම්බ වෙනවා. ඒ චින්තන විප්ලවයත් එක්ක වෙනස් වීමත් එක්ක. ඒ හරි බවම Tamanට ප්‍රත්‍යක්ෂ වුණාම අන්න ඒ තුලින් හම්බ වෙච්ච වැඩපිළිවෙල ඔස්සේ ගමන් කරනකොට නිවීම සාක්ෂාත් කරනවා. ඉතින් අපිත් එවැනි කෙනෙක් බවට පත්වීමත් එක්ක තමයි අපට මේ ධර්මයේ වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට එහෙනම් ඒ බුදුරන් වහන්සේ දුන්න ධර්මය ඒ ලෝකයේ මට්ටමින් ගත්ත ප්‍රඥාවන්තයාට තේරුම් ගත හැකි දේ ඒ ආකාරයට බුදුන් වහන්සේ දුන්නා. මොකද එයාලටනේ දුන්නේ. එයාලට තේරුම් ගත හැකි ආකාරයට දුන්නා. දැන් ඒ හැකියාව නැති කෙනා මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? මේ ධර්මය හරි කියලා හිතෙන නිසා මේක තේරුම් ගන්න තව ක්‍රම හොයනවා. තව විග්‍රහවලට යනවා. හැබැයි බුදුරන් වහන්සේ දුන්න අවශ්‍ය විග්‍රහය. ඒ විග්‍රහය තේරුම් ගත හැකි පිරිසට තේරුම් ගන්න දුන්නා. තේරුම් ගත නොහැකි පිරිස මේක තව කොටස් කරමින්, තව බෙදමින්, තව අලුත් විග්‍රහ කරගන්න යනවා. මේක තේරුම් ගැනීම සඳහා ඒ කියපු කාරණාව. ඒ විදිහට ක්‍රමානුකූලව ඇවිදිලා එක එක ක්‍රම හම්බ වෙනවා. ඒක ඒ කාලේ ඉඳලම තිබුණා. සද්ධර්ම ප්‍රතිරූපක ගොඩනගන්නේ ඒ කාලේ ඉඳලම. එතකොට ඒ කාලේ ඉඳලම අර ප්‍රඥාව අඩුකමත් එක්ක මේ ධහම තේරුම් ගන්න අලුත් අර්ථකතනයකට යනවා. අලුත් වැඩපිළිවෙලකට යනවා. බුදුරණවහන්සේ නොකියුව යම් ක්‍රමයකට යනවා. හැබැයි ඒ තුලදී යම් අත්දැකීමක් ලැබෙනවා. යම් තේරුම් ගැනීමක් හම්බ වෙනවා. ඒ අර අලුත් අර්ථකතනේ මම එකට පුංචි උදාහරණයක් කියන්න. ඔබ අහලා තියෙන හොඳ උදාහරණයක්. කනට කිරි කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නා වගේ. කනාට කිරි මොකද්ද කියලා කියන්නේ පෙන්වුවම කිරි සුදු පාටයි. සුදු පාට කොකා කොකා සුදු පාටයි කියනවා. සුදු පාට කොකා වගේ එකේ. කොකා කොයි වගේද කියලා. ඔන්න එතකොට දැන් මේ සුදු කිරි විග්‍රහ කරන්න යන්නේ කිරි කියන්නේ මොකද්ද කියලා. දැන් අවසානයේ කිරි කොහොමද තේරුනේ? Tamanට ප්‍රත්‍යක්ෂයක් හම්බුණා කිරි. කොයි වගේද කිරි? අර නැමිච්ච අත වගේ. කොකා පෙන්නුවේ අත කොකා වගේ කරලා පෙන්නවා. එතකොට කිරි අන්න අර නැමිච්ච අත වගේ ස්වභාවයෙන් යුක්තයි කිරි. මෙන්න මේ වගේ තමයි බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය අත්විඳලා නුවණ තියෙන කෙනා අත්විඳලා පසක් කරගන්න දෙයක්. කිරි කෑවහම තේරෙනවා කිරි කොයි වගේද කියලා. ඒ කිරි වලට යම් විග්‍රහයක් තියෙනවා. ඒ කිරි කන්න නැතුව ඒ කිරි පේන්නේ නැතුව මේ කිරි විග්‍රහය තව ලොකු කරගන්න යනවා. සුදු පාටයි කිරි. එතකොට එහෙනම් සුදු පාටයි කිරි කිව්වම සුදු පාට ඔක්කොම කිරි නෙමෙයි. අන්න වෙනස් පැත්තකට යොමු කරගන්නවා. සුදු පාට කොකා වගේ. කොකා කියන්නේ පාට විතරයි සුදු. අන තවත් වෙනස් වෙනවා. කොකා කොයි වගේද? කොකා කොහොමද කියලා අත නමලා පෙන්වනවා. අන්න කිරි අත නමලා පෙන්වනවා වගේ. ඔන්න ඔය වගේ අද බුදුරණාහිසේගේ ධර්මයේ තේරෙන්නේ නැති නිසා එය ඒ විදිහටම නෝන උදා කරගෙන දැන් අන්ධක බව දුරු වුණා නම් අර කිරි කාලමත් විඳිනවා. මොකද එයාට කිරි පේනකොට අන්ධ බව දුරු වෙච්ච නිසා ඒක එයාට කන්න ඕනකම තියෙනවා. එයා ඒක කාලත් විඳිනවා. ඒකයි වෙන ක්‍රමයකට දෙන්න බෑ. ඒක කාලමත් විඳින්න ඕනේ හිරසය. හැබැයි අන්ධ බව දුරු වුණාම එයා කන්න යමු වෙනවා. ආය වතකොත හන්න දෙයක් නැහැ. කොයි වගේද කිරි කියලා. දැන් අඳ නිසා ඒ කිරි කණ්ඩ කලින් කිරි වල වත කොටහ ගන්න වෙනවා. ඊට පස්සේ අර කිරි වල වත කොටහගෙන යනකොට වෙනස්ම විග්‍රහයකට ගිහිල්ලා. ඔන්න වගේ බුදුරණවහන්සේගේ ධර්මය වෙන කෙනෙකුට කිසි විදියකින් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අද අද කියන්නේ අතීතයේ ඉඳලම මේක විවිධ ක්‍රම උපායන් අනුගමනය කරමින් මේක විග්‍රහ කරන්න පටන් ගත්තා. තව කොටස් කරන්න පටන් ගත්තා. හැබැයි පොඩි සමානාර්ථයක් යනවා. ඒ සමානාර්ථය යන්නේ අර අන්ධබවත් එක්ක නැත්නම් අර නොතේරුම්කමත් එක්කම ලෝකේ අපි මනින මට්ටමේ සමානාර්ථයක් යනවා. ක්‍රමානුකූලව සමානාර්ථයක් යනවා. ඒ ඊළඟ විග්‍රහයේදී අනිත් විග්‍රහයේදී. මෙහිම සමානාර්ථයක් ගිහිල්ලා Tamanට යම් කිසි අත්දැකීමකුත් ලැබෙනවා. අවසානයේ කිරි කියන කාරණාව අහලකටවත් එන්නේ නැති දෙයක් තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කිරි හරියට අතනවා ගත්ත දේ වගේ. ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂයි හැබැයි ඒක. අන්ධයන්ට ප්‍රත්‍යක්ෂයි. කිරි කොයි වගේද කියන එක. හැබැයි අර කිරි අහලකටවත් ඇවිල්ලා නැහැ. ගෑවිලාවත් නැහැ ඒක. අන්න ඒ වගේ මේ බුදුරණවහන්සේගේ ධර්මය විග්‍රහ කරනවා, කොටස් කරනවා, තව විග්‍රහ කරනවා, කර කරා කර කර අපට තේරෙන විදිහට මේක අපි තවත් විදියට කතා කර කර අපි තේරුම් ගන්නවා. අපි අත්දැකීමක් ලබනවා. අපි වටහා ගන්නවා. හැබැයි වටහාගත්තේ අපේ විශේෂත්වයකට කියලා නෙමෙයි අන්ධයමයි වටහාගත්තේ. කිරි කොයි වගේද කියලා. අන්ධයටම කිරි කිරි කොයි වගේද කියලා තේරුණා. අන්න ඒ වගේ අපිත් අර ධර්මයේ වටහා ගන්නවා. අපට තේරෙනවා. අපට ගැළපෙනවා. අපි ඒ මට්ටමේම ඉඳලා හැබැයි ලස්සන තේරෙනවා. ලස්සනට ගැලපෙනවා. විග්‍රහයත් හරි. අපි දිනු වෙලා නැහැ. තේරුම් ගත්ත දේත් හැබැයි ධර්මයේ නෙවෙයි. ධර්මයේ අහලකටවත් ඇවිල්ලා නැහැ. හැබැයි ධර්මයේ නාමයෙන් ආවේ. අර කනාට අන්ධ කෙනාට කිරි කියන නාමයෙන් ආවේ. ඒ කිරි තමයි ඒ වගේ කියලා තේරුම් ගත්තේ. ඉතින් මෙන්න මේකෙන් අත්මිදෙන්නට නම් අපි ඉස්සරලාම දැනගන්නට ඕනේ සම්බුදු බුදුරජාණන් වහන්සේමයි කියලා. ඕක දැන ඕක ඕකත් තේරුම් ගන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සවක්ඛාතයි කියලා. ආය අඩුවක් නැහැ කොතනකවත් මදිපාඩුවක් නැහැ කොතනකවත් අලුත් විග්‍රහයක් අවශ්‍ය නැහැ කොතනකටවත් අපට තියෙන්නේ දැන් අපට ඇහෙන්නේ සමහරවිට අලුත් විග්‍රහයක් කියනවා මෙන්න අනෝමදස්යාඳුර අලුත් විග්‍රහයක් කරනවා මම මේ පැහැදිලි කරන අලුත් විග්‍රහයක් අපි අපි දැන් මෙච්චර කාලයක් දාගෙන ආපු විග්‍රහය නෙමෙයි මේ පොතේ තියෙන්නේ බුදුරන් වහන්සේ කිව්ව දේ. අපි වෙන දෙයක් දාගෙන. ඒ නිසා අලුත් විග්‍රහයක් වෙලා. හැබැයි මම මේ කතා කරපු හැම එකක්ම ඔබ ඕන තැනකින් අහලා බලන්න හොයලා බලන්න මම මේ අලුත් විග්‍රහය උනේ සමාජයේ අලුත් එකක් වුණාට බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ නෙමෙයිද මේ පෙන්වලා දෙන්නේ කියලා. එහෙනම් අපට මේ අලුත් විග්‍රහයකින් කවදාවත් විශේෂත්වයක් කරා යන්නත් බෑ. අපේ හිත වෙනස් ස්වභාවයකට චින්තන විප්ලවයකටපත් වෙන්නෙත් නෑ. ඒ වගේම අපට සැබෑ දහම අත්දකින්නත් බෑ. අපටත් වෙන්නේ කනා කිරි තේරුම් ගත්ත ක්‍රමයට දහම තේරුම් ගන්න. ඒ නිසා අපි බලන්නට ඕනේ ඒ සැබෑ බුද්ධ වචනේ තුල තියෙන අන්තර්ගත එක්ක මම කලින් ගිය සතියේ සාකච්ඡාවේදී පැහැදිලි කරා අර කිලෝමීටර කෝටියක් යන ඉලක්කය තියෙනවා නම් පොඩ්ඩක් වෙනස් වුණොත් අපි කොච්චර ඈත් වෙනවද? ඒ පොඩ්ඩක් වෙනස් වීම තමයි බුදුරණවහන්සේ පෙන්නපු දෙයට එහා ගියපු වෙන මොකක් හරි දෙයක් අපි තේරුම් ගන්න ගියොත්. ඒ නිසා අපි සම්පූර්ණ සමස්ත බුද්ධ වචනේ එකම ඒකටම යොමු වෙලා ඒකම තුල පිහිටලා අපි බලන්නට ඕනේ ඒ කියන කාරණාවේ අර්ථය මොකද්ද කියලා. එහි අර්ථය මට තේරෙන විදිහට නෙමෙයි එහි අර්ථය. අන්න එතන එතනදී අපි යෝනිසෝ මනසිකාරය උත්පාදේ කරගෙන අපි අපි තුල ලෝකෙන් ඈතර වීම පිණිස ප්‍රඥාව උදා කරගෙන අන්න එතැනට මේ දහම මොකද්ද කියලා වැටහෙන්නේ. අන්න එතනට ඒකෙන් තමයි මේ දහම දකින්න තියෙන්නේ. එහෙනම් එය අදාළ වෙන්නේ කාටද? මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත කෙනාටයි. දැන් මම මේ සවර්ත සිස්තර සජීවී සාකච්ඡාව ඔස්සේ මේ කතා කරන මේ පරියායවල මේ බුදුරණවහන්සේගේ මේ ධර්මය කතා කරන්නේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහිම කතා කරනකොට කෙනෙක් කොහොමද මේකට යොමු වෙන්නේ? හැබැයි මම මේ කියලා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නේ යම්කිසි වැඩපිළිවෙලක් කරලා ඒ තුල යම් මුලාවකටපත් වෙලා නැත්නම් ඒක තුල යමක් හොයන්න තම අවශ්‍යතාවය තියෙන ධර්මයට ඉදිරියට යා යුත්තක් අවශ්‍යතාවය තියෙන අන්න එවැනි පිරිසකට මේ ධර්මයේ ගැඹුරක් හොයන පිරිසට මේ ධර්මයේ තුල තියෙන අපට නොපෙනෙච්ච අර්ථයි අපි මේ කල්පනා කරලා බලන්නේ. ඉස්ලාම අහනකොට යාළුවට අනුපිළිවෙල කතාවත් එක්ක යම්කිසි මේ මේකේ දැනුමක් ඇති කරගන්න එයාලගේ කෝණෙන් තේරුම් ගත්ත විග්‍රහයක් අපි කතා කරන්න වෙනවා. නමුත් මේ අපි කතා කරගෙන යන්නේ මේ හොයන අයකට, හොයන පිරිසකට. ඒ වගේ මේ හොයලා යම් යම් රාමුවලට කොටු වෙලා එයා අයින් කරගන්න අවශ්‍ය කෙනෙකුට. ඒ නිසා අපි ඒ නිසා තමයි අපි මූලික බුද්ධ වචනය මුල ඉඳලා සාකච්ඡා කරන්නට යමු උනේ මේ සවන්ට සිසිලස සාකච්ඡාව හරහා. මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේ තමයි අපි කතා කරමින් සිටියේ. එහි සතිපට්ඨාන සූත්‍රය අපි සති දෙකක් තුළ කතා කරා. අද තියෙන්නේ සතිපට්ඨානයේ වේදනානුපස්සනාව කොටස. එතකොට අපි වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. මොකද්ද මේ වේදනානුපස්සනාව කියන්නේ? කායනපස්සනාව පිළිබඳ අපි යම් අර්ථයක් තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තේ බුද්ධ වචනේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් අපි බලමු වේදනානුපස්සනාව පිළිබඳව බුද්ධ වචනේ කොහොමද අර්ථ ගැනීමලා තියෙන්නේ කියලා. කතංච භික්ඛවේ වික්ඛ වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද භික්ෂුව වේදනාවන්හි වේදනාවන් අනුව දකිමින් වාසය කරන්නේ? කොහොමද භික්ෂුව වේදනාවන් වේදනාව අනුව දකිමින් වාසය කරන්නේ? වේදනාව දකිමින් නෙමෙයි. දැන් අපි වේදනානුපස්සනාව කියලා මතක් කරන අපිට වේදනාව දකිමින් තමයි මතක් වෙන්නේ. නමුත් මේ වේදනාවන්නේ වේදනාව අනුව දකිමි. එතකොට ඒ මුළු විස්තරයෙන් බලන්නට ඕන. කොටසක් බලලා හරියන්නේ නැහැ. දැන් කොටසට අපට වේදනාව විතරක් හම්බෙනවා. නමුත් මේකේ විග්‍රහයක් තියෙනවා වේදනාවන්නේ වේදනාව අනුව දකින්නේ කොහොමද කියලා. එතකොට මෙතන බලන්නට ඕන මේ වේදනාව විග්‍රහ කරලා වේදනුපස්සන විග්‍රහ කරනකොට පිළිවෙලට කොහොමද තියෙන්නේ. ඉද වික්කවේ බික්කු සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදයාමිති පජානාති. මහණෙනි මිහිලා භික්ෂුව මේ සැප වේදනාව විඳිනකොට සැප වේදනාව විඳින බව පජානාති මනාකොට දැනගන්නවා. ඉතින් සැප වේදනාව කියන්නේ මොකද්ද කියලා නිවැරදිව දැනගත්තා. ඒක පජානාති කියනකොට මේ දැන් දැන් අපිට හිතන්න දැන් අපිට ගහනකොට මේක දුකක් කියලා. අපි හොඳට අපට හම්බුන. කියන්නේ අපිට මේ ප්‍රත්‍යක්ෂය. දැන් ඔන්න අර ඒ ඒකට යොමු කරන ගතිය. මේ වේදනාව කියන්නේ මොකද්ද කියන එක ඉස්සලා හොයාගන්න වේදනාව අනුව දකින්න. දුක්ඛං වේදනං වේදියාමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනාවක් විඳිනකොට දුක විඳින බව මනාකොට දැනගන්න. අදුක්කම සුඛං වේදනං වේදියමානෝ <coughs> අදුක්කම සුඛං වේදනං වේද්‍යාමේති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේද්‍යාමේති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා සුඛං වේදනං වේද්‍යාමේති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේද්‍යාමේති පජානාති. නිරාමිසං වා දුක්ඛං නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං විද්‍යාමිත පජානාති සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිත පජානාති නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති තාම ඉවර නෑ වේදනන් පස්සනාව ඔන්න ඉස්සල්ලාම් පෙන්නවා මොකද්ද මේ වේදනාව සැප දුක අදුක්කම සුඛ තවත් කොටස් කරා. ඇයි මේ තවත් කොටස් කරේ? සැප දුක දුක්ඛම සුඛ විතරක් කියන තව කොටස් කරේ. සාමිස, නිර්ාමිස. මේ කොටස් කරන්නේ ඇයි? මොකද මේ අරහත් රහත් වෙනකම්ම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ සතිපට්ඨානෙම. බොජ්ජංග භාවිතයමයි, බෝධිපාක්ෂි ධර්ම භාවිතයමයි. එතකොට ඒ ප්‍රතිපදාව තුළ යන කෙනාටත් වේදනාව හම්බ වෙනවා ප්‍රත්‍යක්ෂයක්. ඒකත් එයාට හම් වෙනවා. ඒක නිරාමිසයි. එතකොට මේ සාමිස සැප දුක අදුක්කම සුඛ නිරාමිස සැප දුක අදුක්කම සුඛ ඔන්න මනාව දැනගන්නවා. එතකොට මේ තාම මේ වේදනාන වේදනානුපස් වේදනාව වේදනාව අනුව දැකීම විස්තර කරලා ඉවර නෑ. මේ වේදනාව න විග්‍රහ කරා. දැන් මේ මේ වේදනාව ප්‍රායෝගිකව දැන් අපි දන්නවා බොජ්ජංගවල ඉස්සලම සති සම්බොජ්ජංග. සිහියයි බෝධිආංගයක් වෙන්නේ. ඒතර සිහියට හම්බ වෙනවා මොකද්ද? අපට ප්‍රත්‍යක්ෂ දැන් අපට සංඥාවට වඩා මේ වේදනාව කියන එක අපි අත්විඳින දෙයක් ප්‍රත්‍යක්ෂයක්. දැන් හතිපට්ඨානයේදී සංඥානුපස්සනාව කියලා එකක් නැහැ. වේදනානුපස්සනාව. කිමූලකාසූතේ තියෙනවා වේදනා සමෝසරණා සබ්බේ ධම්ම. මේ සියලු ධර්ම වේදනාවට කැටි වෙනවා. පටිසමුප්පාදයේ මේ වේදනාවට වෙනම තැනක් දීලා තියෙනවා. සංඥාව දීලා නැහැ. වේදනාව. එතකොට මේ වේදනාව කියන එක විශේෂ දෙයක් කරලා තියෙනවා. එතකොට මේ වේදනාව අපට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා වේදනාව. මේ විඳිනවා කියන එක. එතකොට ඒක අපට අත්විඳින්න පුළුවන්. මෙන්න මේ කාරණාව මේ විඳීම මොකද්ද? ඒක අනුව හොයන්න වෙනවා. දැන් අපට ලැබුණ වේදනාව ප්‍රත්‍යක්ෂයක් සැප දුක දුක්ඛම සුඛ සාමස නිරාමිස සැප දුක දුක්ඛම සුඛ දැන් ලැබුණ වේදනාව මේක අනුව හොයන්න වෙනවා වේදනාව අනුව දැන් හොයාගෙන යන්න වෙනවා ඒකයි වේදනාවන් පස්සනාව එතකොට මේ වේදනාව අනුව හොයනකොට දැන් දැන් ප්‍රත්‍යක්ෂ ලැබිච්ච දැන් ප්‍රායෝගිකව ලැබිච්ච මේ වේදනාව අනුව තමයි හොයාගෙන යන්න තියෙන්නේ එතකොට මෙන්න මෙතන මේ පජානාති කියලා අර්ථයකුත් දාගෙන තියෙනවා. එතන මේ පජානාති කියලා දැන් පෙන්වුවේ ඒ වේදනාව හොඳට දැනගත්තනේ මොකක්ද කියලා. දැන් අපට වේදනාව මොකද්ද කියලා හොඳට දැනගන්න ඕන. මොකද්ද දැනගන්න තියෙන්නේ? වේදනාව කියන කාරණා හොඳට දැනගන්නවා කියන අපිට මොකද්ද දැනගන්න තියෙන්නේ? අපට වේදනාව පිළිබඳ ඒ සැප දැන් මෙතන සැප දුක වෙන්ගින් වශයෙන් පැහැදිලි කරලා තියෙනවා නේද සැප වේදනාව මොකද්ද එහෙනම් සැප වේදනාව මොකද්ද කියලා හම්බෙන්න ඒක හැදිච්ච දෙයක් එක්ක හොයාගන්න වෙනවනේ අර නුවණින් යුක්තව ප්‍රතිපදාවට ආපු කෙනාට වේදනාව මොකක්ද කියලා හොයාගන්න යමු වෙනවා මිසක් වේදනාවේ නැතිවීමක් හොයනවා නෙමෙයි දැන් අපට අපි සාමාන්‍යයෙන් කයට හොඳට සිහියෙන් ඉන්නකොට අපිට වේදනාව හට අරන් නැති වෙනවා කියන කාරණා හම්බෙන්න පුළුවන්. හැබැයි මේ ඒ හම්බ වෙන්නේ ඔක සම්පජන්නේදී විග්‍රහ කරනවා සමාධි භාවනා සූත්‍රේ මම මට මට ලැබිච්ච වේදනාව නැති වෙලා යන්නේ. හැබැයි මේ නචකින්ච ලෝකී උපාදීති පැත්තට යමු වෙන්නේ. ඇති වේදනාවට උපාදාන නොකරගෙන තව එකක් අල්ල ගැනීමනේ වෙන්නේ. තව දෙයක් අල්ල තව සාමිස නිරාමිස දෙයකට යනවා. නමුත් මේ නචකින්චි ලෝකයේ උපාය අකින්චන කිසි කියන්නේ ඔක්කොගෙම වෙන් වෙච්ච බව. චින්චන නොවෙච්ච බව. එහෙම යමු වෙන්නේ. මොකද අර පජානාති බවටපත් උන්නේ වේදනාව. නැතිවීමකටයි යමුනේ. සමුදයකට නෙමෙයි යොමු වුනේ. එය එය එය මොකද්ද කියලා හොයන්න යොමු වුනේ වේදනාව. නැති වෙන්න යොමු වුණා. නැති වෙනවා දකින්න. එතකොටත් විරාගයක් ඇති වෙනවා. විතෝදෝෂයක් ඇති වෙනවා. හැබැයි දැක්කේ නෑනේ මොකද්ද වේදනාව? විත මොහයක් වෙන්නේ විරාගයක් වෙනවා, විත දෝෂයක් වෙනවා, විත මොහයක් වෙන්නේ නෑ. ඇයි වේදනාව මොකද්ද දැක්කේ නෑ? හම්බුන්නේ. එතකොට එතන වේදනාවේ අණුව බැලුවේ නෑ. වේදනාවේ අණුව බැලුවේ නැහැ. වේදනාව බැලුවේ. ඒ වේදනාව හටගත්ත නැති වුණා. වේදනාව වේදනාවේ ස්වභාවය හටගත්ත නැති වුණා. ඒක තමයි වේදනාවේ ස්වභාවය. අනිත්‍ය වූ දෙයක ස්වභාවය නැති වෙන එක. එක වේදනාවේ ස්වභාවය මිසක් වේදනාව අණුව බලන්න ගිහිල්ලා ඒ දැකපු අනිත්‍යක් නෙමෙයි හම්බ වුනේ. පටිච්චසමුප්පාදිතේ අනිත්‍යක් නෙමෙයි හම්බ වුනේ. වේදනාව දැක්කා මොකද්ද වේදනාව කොයි වගේද හටගත්ත නැති වුණා. අනුව බලන්නේ නැතුව. එහෙනම් අනුව බලන්න යමු වෙනකොට ඒක මොකද්ද කියලා හොයාගෙන යමු වෙනකොට දැන් ඒ මට ප්‍රත්‍යක්ෂ වේදනාවක් වෙන එකක් නෙමෙයි. දැන් මෙතන බුදුරණවහන්සේ මේ විග්‍රහ කරපු කාරණා අතරදී ඊළඟට විග්‍රහ කරන ටිකේ අපි දන්නවා ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනාන් පස්සේ විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනාන් පස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා වා වේදනාසු වේදනාන් පස්සේ විහෙරති සමුදි ධම්මාන පස්සේ වා වේදනාසු විහෙරති වය ධම්මාන පස්සේ වා වේදනාසු විහෙරති සමුදි වය ධම්මාන පස්සේ වා වේදනාසු විහෙරති අති වේදනාති වා පනසති පච්චුප්පට්ඨිතා හොති යාවදේව ඥානමත්තය පතසති මත්තය අනිසිතෝති විහෙරති නජකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා දැන් අපට වැරදිච්ච දෙයක් තියෙනවා මේ ටිකට අමතරව අපි තව ඇතුළට ටිකක් ගන්නවා. ඒ මොකද්ද? දැන් බුදුරණවහන්සේ පෙන්වුවේ මෙතන මේ කර මේ වේදනා මනාව දැනගන්නවා කියන කාරණාවට පෙන්නවා ඔන්න ඒකට ඉති මෙසේ අජත්ත සමුදි ධම්මාන පස්සීව බහිද්දා සමුදේ ධම්මාන පස්සීව අජත බහිද්දා සමුදි ධම්මාන පස්සීව කියලා විග්‍රහ කරා ඒ දැක්මට ඊළඟට ඒකට විග්‍රහ කරා සමුදි ධම්මාන පස්සීව වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. ඒ වගේම ඒ ඒ කරපු ක්‍රියාවට විග්‍රහ කරලා පෙන්නනවා මේ වේදනාවක් ඇතයි කියලා මේ ගත්තේ. මතුමත්තේ ඥානීය සිහිය නුවණ දිනු කර ගැනීම පිණිස අන්න එතකොට ඊට පස්සේ එකතර වී වාසය කරනවා. දැන් මේ විග්‍රහය අපි බලනකොට අපිට මේක අලුත් දෙයක් දාගන්නවා. ඒ තමයි අපි බුදුරණවහන්සේ කිව්වට වඩා දෙයකට හොයන්න එනවා. මොකද්ද මේකේ බහිද්දා අපි කරන්නේ? දැන් බුදුරණවහන්සේ නවසීවතිගේ විග්‍රහ කරද්දී පෙන්නවා අනුන්ගේ දේ වගේ තමන්ගේ දෙත් ගලපලා බලන්න කියලාම කිව්වා. ඒ බලන විග්‍රහයක් කරා. අන කරන්න වැඩක් කිව්වා එතන. අර කුණු වෙන කය යම්සේද මගේ කයත් එසේමයි. අන්න කරන්න වැඩේ කිව්වා. ඒක අපි කරන්න ඕනේ. බුදුරණවහන්සේ එක කිව්වා කරන්න කියලා. මෙතන හිම කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ආ දැන් ඔන්න අජ්‍යත් බැලුව. දැන් බහිද්දා බලන්න ඕනේ ඊළඟට. ඊළඟට අජ්‍යත් බහිද්දා බලන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ ඒ ඒ ටික තුල අවශ්‍ය ටික කියන්නේ අලුතෙන් අර්ථයක්කට ගිහිල්ලා කරන්න යමක් නෙමෙයි කියලා දුන්නේ. වේදනාවන්නේ වේදනාවන්ව දකින තැනදී ඒක වෙන ආකාරය. දැන් ඊළඟට ආය අපට යනවා දෙයක්. ඔන්න මේක එක පළවෙනි එක තමයි මේ වේදනාව දැනගත්තා. ඊළඟ කාරණාව අජ්ජත් බහිද්දා වශයෙන් ඔන්න ඊට පස්සේ කරා. ඊළඟට ආය කරනවා සමුදය වය වශයෙන්. ඊළඟට ආයි අත්තිකායෝත්තිව වශයෙන්. ඔන්න අපට යන අනිත් කාරණාව. එහෙම කියලත් නෑ බුදුරණවහන්සේ. ඊළඟට එහෙම කරන්න ගියාම මේ බුදුරණවහන්සේ මේ පෙන්නපු කාරණාවේ අර්ථයෙන්නේ නැහැ. එහෙනම් බුදුරණවහන්සේට තිබුණා මේ මේ අනුපස්සන වෙන් කරන්න නැතුව ඉන්න. ඇයි? වේදනාව දැනගත්තාම ඒ එතන ඒ ප්‍රත්‍යක්ෂ වේදනාවේ සමුදය නෙවෙයි නම් හොයන්නේ. ඒ අපට හම්බෙච්ච වේදනාව අනුව නෙවෙයි නම් හොයන්නේ. ඉතින් ඔන්න ආජ්‍යත්ත බැලුවා ඊළඟට බාහිද්දා බැලුවා දැන් මේ මානසික කල්පනාවක් එක්ක යන්නේ. එතකොට දැන් අපට එතන චිත්තානුපස්සනාවකට ගිහිල්ලා. අපිට වෙන දෙයක් කරන්න. ඊට පස්සේනේ අපි ඒක කරන්නේ. දැන් මෙතන මේ ප්‍රායෝගික වර්තමාන අත්දැකීම සත්‍ය මොකද්ද කියලා හම්බුන්නේ අර නැචකින්ච ලෝකේ උපාදීති වෙන්නේ. ඒකේ අජ්ජත් බැලුවා, ඒකේ බහිද්දා බැලුවා, ඒකේ අජ්ජත් බහිද්දා බැලුවා, ඒකේ සමුදේ බැලුවා, ඒකේ වය බැලුවා, ඒකේ ඊළඟට සමුදේ වය බැලුවා. ඔන්න අපට අර මේ ස්ටෙප් ටිකක් හම්බෙනවා. එකින් එක පියවර හැටියට එතකොට මේ එකින් එක පියවර හැටියට හම්බෙනකොට පළවෙනි පියවර අයින් වෙලා තව පියවරකට ඇවිදිලා. මොකද පළවෙනි පියවර අයින් වෙන්නේ ඒකේ හේතු ඔක්කොම නිරුද්ධ වුණාමනේ. හේතු තියෙනකොට ඒ කාරණාව තියෙනවා. දෙවෙනි පියවරට යනකොට දැන් අර්ථය නැත්නම් එහි සත්‍ය දකින්නනේ අවශ්‍ය දැන් මුල් වේදනාවේ. හැබැයි තව පියවරක් නම් ඊළඟ එක පළවෙනි පියවර අයින් වෙද්දී ඒකේ සත්‍ය දැකලා නැතුවනේ අයින් වෙලා තියෙන්නේ. ඇයි ඊට පස්සේ පියවරේනේ සත්‍ය දකින්න තියෙන්නේ. අජ්ජත්තත් බලලා බහිද්දත් බලලා අජ්ජත්ත බහිද්දත් බලලා ඊට පස්සේ සමුදය හොයන්න තියෙනවා. ඒතර අජ්ජත්ත බැලුවට පස්සේ අජ්ජත්ත බැලීම නම් වූ දේ තුළ ඒක නැත් ඒක අයින් වුණාට පස්සේනේ අනිත් කාරණාවක් වෙන්නේ. එතකොට අජ්ජත්ත බැලීමේ සමුදය හොයන්නේ කොහෙද? අජත්ත බැලීම නැති වෙලා. දැන් අජත්ත බැලීම නැති වෙලා නම් අජත්ත බැලීමේ සමුදය හොයන්න හම්බෙන්නේ ඇයි ඒක නැති වෙලා ඉවරනේ ආයේ කල්පනාවක් නේ කරන්න තියෙන්නේ. ඒතර බුදුරණවහන්සේ මේ කීව ධර්මයේ මේ දුන්න දේ වැඩක් වෙලා නැහැ. ඇයි ඒකේ සමුදය හොයන්න යමු වෙලා නැහැ. එහි ඇත්ත දැකලා නැහැ. එහෙනම් ඒකට වේදනානුපස්සනාව කියලා කියන්න බැරි වෙනවා. එතකොට මේ මේ කියපු කාරණා ටික දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බ වෙන දේ තමයි ප්‍රායෝගිකව අපි අත්දකින දේ. මේක ඒ අවස්ථාවේ අපට ලැබිච්ච දේ ඔස්සේ වෙන වැඩපිළිවෙල. නැත්නම් මේ නිවැරදිවම වේදනාව පජානාති වෙනකොට වේදනාව පජානාති වෙන්නේ අත්ති වේදනාතිවා වේදනාවක් ඇතයි කියලා ගැනීමනේ. වේදනාව පජානාතිනවා කියලා කියන්නේ වේදනාව ඇතයි කියලා ගැනීම. නැගයි පටිච්චසමුප්පාදය කල්පනා කරද්දිත් පටිච්චසමුප්පාදෙත් අපිට මේ තියෙන්නේ ස්ටෙප් ටිකක් හැටියට හම්බෙන්නේ. නමුත් ඒ ස්ටෙප් ටිකක් නෙමෙයි. මෙතන මේ පෙන්ලා දීලා තියෙන්නේ වේදනාව පජානාති වෙනකොටම එතනම හම්බුණ අත්ති වේදනා අතිවා කියලා. වේදනාවක් ඇති බව හම්බ වුණා. දැන් මේ ඇති බව ඇයි වේදනාවේ හම්බ වුනේ? මොකටද හම්බ වුනේ? මොකකටද යොමු වුනේ? වේදනාව මොක යොමු වුනේ? විශේෂත්වයක් කරා ගිහිල්ලා මේ නිදහස් වෙන්න යන්න මේ ඇත්ත දකින්නනේ. ඒ කියන්නේ ඒක ඒ ඇත්ත දැකීමේදී ඊට පස්සේ නිදහස් වෙන්න නැත්නම් සිහිය නොවන වීරිය දියුණු වෙනවනේ. අන්න නැවත ඊට පස්සේ ඒක වෙනවා. මේක ඇත්ත දකිනකොට. එතකොට ඒ බව තේරුම් අරගෙනයි දැන් යන්නේ මේකට. එතකොට ඒක තේරුම් ගත්ත කෙනා දැන් යමුනේ මේකටනේ. දැන් මොකද්ද කරන්නේ? එහෙනම් එහි ඇත්ත හොයනවා. ඇතයි කියලා ගත්ත වේදනාවේ ඇත්ත හොයනවා. ඇත්ත හොයනකොට මොකද්ද ඇත්ත හම්බෙන්නේ? ඇත්ත තමයි මේක කුමක් නිසාද තියෙන්නේ? මොකද්ද මේකට හේතුව? සමුදේ සූත්‍රය විග්‍රහ කරන හතිපට්ඨාන සමුදේ සූත්‍රයේ පස්සයෙන් ස්පර්ශයෙන් වේදනාව කියලා. එතකොට ස්පර්ශය වෙනකොට පටිච්චසමුප්පාද හොයාගන්න වෙනවා. අපි කලින් සම්මාදිට සූත්‍රය කතා කරා. එහෙනම් මෙන්න මේ හේතු ටික හම්බ වෙන්නට ඕනේ. අන්න ලැබිච්ච වේදනාව අනුව හොයාගෙන යනකොට හම්බ වෙන්නේ පටිච්චසමුප්පාදය. එතකොට වේදනාවක් හම්බ වුණා ඇතැයි කියලා හම්බ වුණා. මේක හොයාගෙන යනකොට පටිච්චසමුප්පාදයේ ආයි වේදනාවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. අවිද්‍යාව පදනම මුල් කරගෙන සකස් වෙච්ච ක්‍රියාවකටයි මේක හමුනන් නැචකින්චි ලෝකේ උපාදීයති. සිහියයි නුවණයි වැඩිලා නැචකින්චි ලෝකේ උපාදීයති. අන්න එතනදී ඒ ඒ වැඩපිළිවෙලේදී සිදුවෙන නැත්නම් ඒ වැඩපිළිවෙල එක් හමුවෙච්ච දෙයක් තමයි ඉති අජත්තං වා වේදනාස් වේදනාන පස්සී විහෙරති බහිද්ධා වා වේදනාස් වේදනාන පස්සී විහෙරති අජ්ජත් බහිද්දාවා වේදනාස වේදනානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා වේදනාස වේදනානුපස්සී විහෙරති වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා දැන් මේ කියපු කරුණ ඔක්කොම මෙතන සිදු වුණා වේදනාව අනු හොයාගෙන ගියේ දැන් මෙතන හොඳට හිතන්න තව කාරණාවක් අපට දැන් ලැබුණ අවස්ථාව ගැන ඒ තමයි වේදනාව ඒ අවස්ථාවට කියන්නේ. මේ අවස්ථාව තුල සිදුවෙන ක්‍රියාවට කියන්නේ. අපි දැන් අර මානසිකව අනිද්දව කල්පනා කරනවා නෙමෙයි මේ මේ දැන් ප්‍රායෝගිකව ලැබිච්ච අවස්ථාවටනේ. අපි මේක ප්‍රායෝගික දහමක් කරගන්න නැතුව කල්පනාවකට ගියොත් තමයි මේක වරදින්නේ. නුවණින් නුවණින් තොරව කල්පනාවකට අර කන අන්ධ කෙනා කිරි කනවා වගේ යන්න ගියොත් තමයි වරදින්නේ. අන්ධ කෙනා කිරි මොකද්ද කියලා හොයන්න ගියොත් වරදිනවා. බලන්න ඕනේ මෙතන මේ කියලා දුන්න මේ අවස්ථාවේ මේ අවස්ථාව තුළ වේදනාව කියන්නේ මොකද්ද කියලා හොයනකොට ඒ වේදනාව මොකද්ද කියලා හොයනවා කියනකොටම අපට මේ ලෝකෙම වෙලා ඉවරයිනේ. ලෝකයක් හම්බෙලා ඉවරයිනේ. දැන් අපි සාමාන්‍යයෙන් බැලුවොත් ඇස ලෝකය. දැන් අපි හිතමු ගොරෝසු මට්ටමින් අපි හිතමු ඉස්සල්ලාම. ඇස කියන ලෝකේ ගත්තාම පේන රූප ඇහැට. ඒතර අපට ලෝකයක් තියෙනවා පිටින්. මට පිටින් ලෝකයක් තියෙනවා. හැබැයි පිටින් පේන තියෙන ලෝකයේ මගේ ඇහත් එක්ක තියෙන. තවත් ගොරෝසු මට්ටමින් ගත්තොත් මට පිටින් තියෙනවා තව කෙනෙක් මොනවහරි කරනවා. අනු තවත් එක්කෙනෙක් කරනවා. මේකත් මට පිටින් තියෙන. හැබැයි ඒකත් මගේ හැට තියෙන්නේ. එතකොට ඒ ඒ අවස්ථාවක් දැකීම. දැන් මෙතන මේ අවස්ථාවක් දැකීම එක බලන්නට ඕන. දැන් මෙතන මේ වේදනාන පස්සනා වඩන ප්‍රායෝගිකත්වයටයි බුදුරණවහන්සේ මේ විග්‍රහය කරලා තියෙන්නේ. නැත්නම් බුදුරණවහන්සේට කියන්න තිබ්බනේ ආ දැන් ඔබ ලෝකේ ජීවත් වෙන කෙනාගේ අනිත් එක්කෙනාගේ බලන්න ඊට පස්සේ එක්කෙනා මේ මේක මේ අපි මේ අලුත් අලුත් විග්‍රහයකට යන්න යනවා. අපි අලුත් පැත්තකින් අපට තීරණ නැති නිසා මේ කියපු කාරණාව අපි අර අපේ චින්තන විප්ලවයකට යන්නේ නැතුව අපි ඉන්න තැන ඉඳලා අපි අපට තේරෙන දයක් හොයන්න යනවා. මේ මෙතෙන් දෙන්නේ නෑ අපි. මේ මෙතන කියලා තියෙන තියෙන දෙයට එන්නේ නෑ. මේ වේදනාව වේදනාවක් ලැබුණ දෙයට දැන් හොඳට හිතන්න අපට තව කෙනෙක් සැප විඳින බව හම්බවීමක් අපට හම්බෙන්නේ නැහැ මං සැප විඳිනකොට. එයාගේ අත්දැකීම මට කොහොමද ලැබෙන්නේ? මගේ අත්දැකීම සැප විඳීම. මගේ සැප විඳීම අත්දැකීම කියන කාරණාව තමයි මෙතනයි දහම දකින්න තියෙන්නේ. ඔන්න ඔය විග්‍රහය දැන් අර ලෝකේ අපි විද පැටිවලින් ගිය තැනදී අපට කියන්නේ විශාල වශයෙන් ලෝකය ගැන කතා කරනකොට තිබිච්ච අර අනුන් බාහිර කියන මේ විග්‍රහය එක තැනකට කරා මොකද මේක දකින්න පහසුයි අර සිහිය දියුණු කරගලා එක තැනකට කරගත්තා මේක සියුම් කරගත්තා මට වේදනාව ගෝචර වීම පමණක් මන් ලබන අත්දැකීමත් ලෝකය මම මේ ඇහින් වටපිටාය වල්ලා මේ ලෝකේ හම්බෙන්නේ ඒකත් ලෝකය හැබැයි අපිට මේ ගොඩක් දේවල් හම්බෙනකොට අපට අමාරුයි මේක හොයන්න. අන්න ඒකයි බුදුරණවහන්සේ අර සීලාදී දේවල් පැහැදිලි කරන්නේ. සීල සංවරය, සමාධිය, සිහිය පැහැදිලි කරන්නේ ඒකයි. එක තැනකට ගන්න. එතකොට ඒ තැනට අරගෙන ඒ තැන තුල තමයි දැන් මේ විග්‍රහ කරන්නේ. ඒ ඒ තැන තුල තියෙන විග්‍රහය එක තමයි මේ විග්‍රහය ඔක්කොම තියෙන්නේ. ආය අපි එළියට පනින්න යනව නෙමෙයි. දැන් අපි අපි මෙතෙන්ද යන්නේ නැතුව මේක හොයන්න හොයන විදිහට යන්නේ නැතුව අපි එළියට පයින්න හදනවා අපව. මේ මේ යම් කිසි ගොඩක් දියුණු කරගෙන ඇවිදilla ආය ආපස්සට පයින්න හදනවා. අනිත් දේවල් හොයන්න. ඔය මෙතනම බලන්න ඕනේ. මේ මේ මේ ප්‍රායෝගික තැනදී. එතකොට මෙතනදී දැන් බුදුරණවහන්සේ අජත්ත බහිද්දව හොයන්න කියන්නේ හැබැයි මෙතන මේ ලෝකයේ පැනවීමක් තියෙනවා. අන්න ඒක හොඳට විග්‍රහ කරලා පෙන්න බුදුරණවහන්සේ බාලපඬි සූත්‍රයේම. ඉති අයන්තකාය බහිද්දාච නාමරූපන් දොයන් දොයන් පටිච්ච පස්සෝ ඊළඟට සවිඥානික කායේ මේ ලොකු විග්‍රහ කළ බුදුරණස් තව තැන්වල පෙන්නනවා. අනික මේ ဒုတိ ය ද්වේතනපසන සූත්‍රවල මේ මේ ලෝකේ කිසි දෙයක් කතා කරන්න බෑ තව එකක් නැතුව සාපේක්ෂත්වයක් නැතුව හැම එකක්ම තියෙන යමකට සාපේක්ෂ ප්‍රධානම සාපේක්ෂත්වය තමයි මඤ්ඤණාව මම කියන මඤ්ඤිතය. මේ මම කියන මඤ්ඤිතයත් එක තමයි ඔක්කොම තියෙන්නේ. දැන් අපිට තව කෙනෙකුට ගැහුවොත් නැත්තම් තව කෙනෙකුට ප්‍රශ්නයක් වුණොත් අපට දුකක් දැනෙනවා. හැබැයි ඒ එයාට ලැබිච්ච වේදනාව නෙමෙයි මට ලැබෙන්නේ. එයාට ප්‍රශ්නයක් එයාට ගැහුවාට පස්සේ ඇතිවෙච්ච අපිටම මේ ලංකාවේ තිබිච්ච තස්තවාදී ප්‍රශ්නේ ඒක මුල් කරගෙන මට වේදනාවක් ඇති වුණා. අරයා වේදනාව මම දැක්කේ නෑ. ඒක මුල් කරගෙන මට ඇතිවෙච්ච වේදනාව මම දැක්කේ. හැබැයි අපි හිතන්නේ අරයාගේ වේදනාව මෙහෙමයි මෙහෙමයි කියලා අපි කතා කරන්නේ කවදාවත් අපට අනුන්ගේ වේදනාවක් කතා කරන්න බෑ. ඒක මුල් කරන් මම අත්විඳපු දෙයක් කතා කරන්න පුළුවන්. එතනත් බාහිරක් එක්ක තමයි. ඒක තමයි මේ මේ සියුම් කරලා මේ සත්‍ය දැකීම සඳහා මේ සිහියක් යොමු කරගෙන තියෙන්නේ. ඒකම තව ගොඩාක් දුරට සියුම් කරලා සියුම් කරලා. අන්න එක තැනකට යොමු කරලා. එතකොට මෙන්න මේ දකින දේදි මේක මේ දකින්නේ මොකකද? අය අලුතින් අපට හොයන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ දක දකින්නේ මෙන්න මෙහෙමයි අජ්ජත්ත සහ බහිද්දා අජ්ජත්ත බහිද්දා කියලා මේ ලෝකේ හම්බ වෙන දැන් පැනවීමක් හම්බ වෙච්ච මෙන්න මේ කාරණාව ඇත්ත හම්බ වෙන්නේ මෙන්න මෙහෙමයි. එහි හට ගැනීම ඒක අනුව දකින්නේ මෙන්න මෙහෙමයි. අන්නේ විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. අලුතෙන් ආ හිතන දෙයක් නැහැ. අපට මේකේ තේරෙන දෙයක් අපි කරන්න වෙනවා. තේරෙන දෙයක් කළ යුත්තේම මේ තුල කියලා දෙන තේරෙන දෙයක්. ඔක්කොම කරන්න ඕනේ නැහැ. මොකද ඔක්කොම කරන්න අපිට තේරෙන තේරෙන ටිකනේ අපි කරන්න ඕනේ. හැබැයි තේරෙන ටික මෙහි තියෙන දෙයක් වෙන්නටම ඕනේ. මේකෙන් අලුත් දෙයක් වෙන්න බෑ. අන්න අපි වේදනාව කියලා ගත්ත කාරණාව ඒක අනුව හොයන්න කියනකොට මේ බුදුරණවහන්සේගේ සමස්ත බුද්ධ වචනයත් එක්ක කල්පනා කරලා බලලා මේ තියෙන විග්‍රහය මෙහි හට ගැනීම මොකද්ද කියලා හොයනකොට අන්න නුවණටයි හම්බ වෙන්නේ මෙහි විග්‍රහය. එතකොට මොකද වෙන්නේ? අන්න වේදනාවේ සත්‍ය හම්බ වෙනවා. වේදනාවේ සත්‍ය හම්බ වෙන්නේ වේදනාවේ වේදනාව අනුව දකිමින් වාසය කරනකොට. මෙන්න මේ වගේම තමයි දැන් අපි ඒක අපි ධම්මානුපස්සනාදී කතා කරමු. අපට අපි තේරුම් ගත්ත දෙයක් ඔස්සේ ඒ කියන්නේ අපට ප්‍රත්‍යක්ෂ දෙයක් ඇති කියලා අරගෙන අපි ඒක හොයාගෙන යන්නේ. ඒ වගේ ওই පංච උපාදානස්කන්ධ ගැන ධම්මෝපසනාවේ තියෙනවා. එතකොට අපිට මේ යම් තේරුම් ගැනීමක් තියෙනවා. අන්න ඒක ඔස්සේ හොයාගෙන යන්න තියෙන්නේ. ඒක ඔස්සේ හොයාගෙන යනකොට අන්න සත්‍ය හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ වේදනානුපස්සනාව කියන විග්‍රහයේ පැහැදිලි කරලා දුන්න කාරණාව. ඒ කියන්නේ අපේ අර්ථයකට යන්නේ නැතුව බුදුරන් වහන්සේ මේ තුල පෙන්වලා දුන්න ටික විතරක් අපි බලන්නට ඕනේ. බලලා අන්න ඒ දේත් එක ප්‍රායෝගිකව අපි ඒකට යමු වෙන්නට ඕනේ. හැබැයි මේක කිව්වට එකපාරට අපට ගෝචර නොවෙන්න පුළුවන්. මොකද හේතුව අපි විවිධ දේවල් අපි දැනගෙන හිටියා. දන්නවා. මේ දුන්න විග්‍රහයටනේ ඔක්කොම ටික දුන්නේ. මෙතනින් එහා වේදනානුපස්සනාව බුදුන් වහන්සේ කොහොමද කියලා නැහැනේ. මේ ටිකනේ දුන්නේ. දැන් මේ ටිකට එහා ගියපු විග්‍රහයක් දෙනවනම් ඒක හරියට අර අන්ධ කෙනාට කිරි විග්‍රහ කරන්න කිව්වා අන්න කිරි සුදු පාටයි කොකාක වගේ කියලා අන්න කිව්වා වගේ වෙනවා. ඇයි මේ මේ ටික මදි කිව්වා. බුදුරණවහන්සේ කිව්ව ටික මදි. ඒක සෝවාක්ඛාත නැහැ. මනාකොට දේශනා කරපු එකක් නෙමෙයි. මුලැමැදාක පිළිසිදු එකක් නෙමෙයි. අඩුපාඩුවක් තියෙනවා පොඩ්ඩක් හරි. අපට තේරෙන්නේ නැති විදිහ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා තමයි අපට අලුත් දෙයක් අවශ්‍ය. හැබැයි මේ දේ තුළදී බුදුරණවහන්සේ පෙන්නපු මේ ප්‍රායෝගික අර්ථයට ගිහිල්ලා නැහැ. අපි මේ හැම වෙලෙම අපි යොමු වෙන දේ තමයි එකින් පස්සේ එකක් හොයන්න. මොන සමුදේ බැලුවා, වය බැලුවා, නැත්නම් ඔන්න ආජ්‍යත්ත බැලුවා, බහිද්දා බැලුවා, ආජ්‍යත්ත බහිද්දා බැලුවා, සමුදේ බැලුවා, ආය වය බැලුවා, ආය සමුදේ වය බැලුවා. අපිට තියෙන්නේ අර එකින් පස්සේ එකක් කියන කෝණය. මොකද අපිට පුජ්‍යලයක් ඉඳලා අපි බලන්න යන්නේ හැම වෙලෙම. එහෙනම් අපිට හැම වෙලෙම තියෙන දේ තමයි මටම යමක් ගන්න හොයන නිසා. සමුදය බලන එක එක අවස්ථාවක්. දැන් අපි සාමාන්‍ය අපේ පුජ්‍යල කෝණයම අපි බැලුවොත් එහෙම අපි දැන් එක එක කෝණ දන්නවනේ. කාලය වෙන් වෙනස් වෙනකොට කලින් තිබිච්ච මොහොත තිබිච්ච ඒවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. ඊළඟ මොහොත තව එකක්. දැන් සමුදය බලන මොහොතේ එකත් එක අවස්ථාවකනේ සමුදය බලන්නේ. නැත්නම් අජ්ජත් බලන්නේ. ඊළඟ අවස්ථාවේ වය බලනකොට, බහිද්දා බලනකොට. ඉතින් අරකේ නෙමෙයිනේ බලන්න තියෙන්නේ. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලානේ. අපි දැන් අපේ කෝණයෙන් කල්පනා කරලා බලනකොට. අපි දන්න කෝණයෙන් කල්පනා කරලා බැලුවත් මේකට අර්ථ ගැලපෙන්නේ නැහැ. ඇයි ගැලපෙන්නේ නැත්තේ? ඒකේ වයක් නෙමෙයි හම්බෙන්නේ නේද? ඇයි ඒ කලින් බලපවස්ථාවේ සමුදේ වයක අවස්ථාව ඊළඟ අවස්ථාවේ වය හොයනකොට සමුදේ හොයපේක නිරුද්ධලා ඉවරයි. ඇයි අපි දන්නවා උතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඊළඟට වය හොයන එකයි. වය හොයන්නේ මොකේද ඊට පස්සේ? අපි දන්න කෝණ එක බැලුවත් මේ ප්‍රායෝගිකත්වයේ ඒ කියන්නේ ගැළපෙන්නේ අපි හරියට නුවණින් මේක බැලුව නැති නිසා අපි මොකක් හරි කරා හැබැයි ඒක තවත් ඒ අපි තුල තියෙන අර්ථයත් එක්කමත් කල්පනා කරලා බැලුවම ගැලපෙන්නේ. ඒ නිසා තමයි මේකට අලුත් අර්ථයක් දාගන්න නැතුව මේ තුල තියෙන කාරණාව ධර්මයේ තුලම තියෙන අර්ථයෙන් ගන්නට ඕන. ධර්මයේ තුලම තියෙන අර්ථයෙන් ගන්න තියෙන්නේ අපට ඒ ගත යුතු බවක් මේක තුලින්ම කියවලා තියෙනවා. අය අපට අපට හිතුමනාපට ගන්න අවශ්‍ය නැහැ. සමුදය දැන් සමුදය කියලා කතා කරනකොට වෙන මොකක්වත් බලන්න දෙන්නේ අපට හිතෙන මනාප හිතමනාපට එන දේක් බලලා හරියන්නේ නැහැ. මේකේ සමුදය බුදුරණවහන්සේ කොහොමද කියලා තියෙන්නේ. අන්නේ සමුදය බලන්න ඕන. මෙන්න මේ විදිහට වේදනාව අණුව බලාගෙනකොට අත්ති වේදනාතිවා කියලා ගත්ත දේ අණුව හොයාගෙන යනකොට මතුමත්තේ ඥානය නුවණ සිහිය දිනු වෙලා නැචකින්චි ලෝකේ උපාදීති වෙනවා. එහෙනම් මේ කාරණාව පිළිබඳව අපි හොඳ සිහියෙන් බලන්න ඕනේ. මම ඒකයි අර මුලින්ම අර උදාහරණේ පැහැදිලි කරේ අන්ධ කෙනාට කිරි විග්‍රහ කරලා දුන්නා වගේ. ඊළඟට බලමු චිත්තානුපස්සනාව. දැන් වේදනානුපස්සනාව බලනකොට දැන් ඇත්තටම බුදුරණවහන්සේ මේකෙත් විග්‍රහය පිළිවෙලක් කියලා දෙනවානේ. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. බුදුරණවහන්සේට කලින් වෙන එකක් කිව්වේ නැහැ. ඉස්සලා වේදනානුපස්සනාව කියලා ඊළඟට එහෙම කිව්වේ නැහැ. මේකෙත් එක්තරා ප්‍රත්‍යක්ෂ දහම කරන බුදුරණවහන්සේ යොමු කරන්නේ හැම වෙලෙම. ඉස්ලාම් ප්‍රත්‍යක්ෂ දහම ප්‍රත්‍යක්ෂ වෙනදී අපි ඒක හොඳට අපට හොඳට ගැලපෙන දේ තමයි ආනාපාන සූත්‍රය. ප්‍රත්‍යක්ෂ වෙනදී ප්‍රත්‍යක්ෂය කය. කය තුලින් දැන් ගොඩනැගිච්ච වේදනාව ඊට වඩා දැන් අපිට බලන්න කවුරු හරි ගහනකොට කයට රිදෙන්නේ. කයටයි රිදෙන්නේ. කයටයි වේදනාව. කය හම්බෙලා තියෙන ඉස්සලා. ඒ වගේ තමයි අපට මේ ප්‍රතිපදාවක් යනකොටත් ඉස්සෙල්ලාම අපට ප්‍රත්‍යක්ෂ දේ තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒක සත්‍ය හොයාගෙන මේ කය කියන කාරණාව එක්ක සත්‍ය හොයාගෙනකොට ඊට වඩා සියුම් වේදනාව කියන කාරණාව හම්බෙන්නේ. වේදනාව කියන කාරණාව හොයාගෙන යනකොට මේ වේදනාව කියන දේ මේ සිත කියන කාරණාව හම්බ වෙනවා මේ වේදනාවටත් වඩා එහාට ගිහිල්ලා අන්න අපට මේ ලෝකයේ තියෙන මට්ටම දැන් අපි ක්‍රමානුකූලව අතහැරීගෙන ප්‍රතිපදාවේදී අන්න ඊතර වෙන එකින්නේ ඊතර වීමක් නෙ තියෙන්නේ. එකපාරට හබක් ගාලා නිදහස් වෙන්නේ නැහැ. ඉක්ම අර අපි දැන් සාමාන්‍ය කරන්නේ ෂණිකව එහෙම එකක් වෙන්නේ නැහැ. වැඩපිළිලක් එක්ක වෙන්නේ ක්‍රමානුකූල වෙන්නේ. චිත්තානුපස්සනායි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කතංච බික්කේ බික්ක චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉද බික්කේ බික්කෝ සරාගං වා චිත්තං සරාගා චිත්තති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පජානාති විත දෝසං වා චිත්තං විච දෝසං චිත්තංති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තංති පජානාති. විත මොහං වා චිත්තං විත මොහං චිත්තංති පජානාති. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තංති පජානාති. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තංති පජානාති. සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තපදානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තපදානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තපදානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තපදානාති ඉමුත්තං වාචිත්තං ඉමුත්තං චිත්තපදානාති අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති ඔන්න සිතේ ස්වභාවය ඔන්න සිතට අවධානය යොමු වෙලා චිත්තානුපස්සනාව දැන් මේක මොකද්ද? සරාග චිතක්. සරාග සිතක් කියන එක දැම්මට හම්බ වුණා. කියන්නේ රාග සහිත සිතක්. ඒක මොකද්ද? අන්න අත්ති චිත්තන්තිවා සිතක් ඇතයි කියලා හම්බුණා. කොයි වගේ සිතක්ද? ඒ සිත කොයි වගේද? සරාග සිතක්. රාග සහිත සිතක්. එතකොට මේ රාග සහිත සිත කියන එක අපට හම්බ වෙලා තියෙන්නේ. දැන් මේක සිත අනුව බලන්න තියෙනවා. ඊළඟට සදෝෂ සිතක්, විතදෝෂ සිතක්. එතකොට දැන් රාගය ඇති සිත සහ රාග නැති සිත. දැන් අපට මේ රාග නැති සිතේ සත්‍ය හොයන එක කතාවක් නෑ. අපි දකින්නේ සිත දකිනකොට මේ රාගය ද්වේෂය දැක්කනම් හරි. ඉතින් අපට ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් රාගය කියන්නේ සිතක් ඇතයි කියලා ගත්ත දෙයක්. රාග නැතිවීමත් ඒක සිතක් ඇතයි කියලා ගත්ත දෙයක්. ද්වේෂය ඇතිවීමත් සිතක් ඇතයි කියලා ගත්ත දෙයක්. දේශ නැතිවීමත් සිතක් ඇතයි කියලා ගත්ත දෙයක්. මෝහය, වීත මෝහය ඊළඟට විතමෝහය කියනට ඔන්න ওই ප්‍රශ්න කලින් අහලා තිබ්බ විතමෝහය කියනට අරහත්ත්වයේද කියන ප්‍රශ්නේ. විතමෝහ බව හම්බ වෙන්නේ. මෝහයයි විතමෝහයයි තේරුම් ගත්තාම. එතකොට විතමෝහ ස්වභාවයක අරහත්ත්වය කියලා රහතන් වහන්සේ මැනීම ඉක්මවද්දී රහතන් වහන්සේගේ ආයි මොකක් හොයන්නද? දැන් අපට රාග සහිත බව සහ රාග සහිත බව මේ දෙක වෙන් වශයෙන් තේරෙන්නේ මේ රාග නැතිකමත් එක්ක අපිට මේක තේරෙනවා. හැබැයි අපිට රාගය ඇති බවදිත් රාග නැති අවස්ථාවක් තේරෙනවනේ. ඇයි අපිට දැන් මේක වෙන් වශයෙන් තේරෙච්ච එක? අනිත් වගේ මේ මෝහය මොකද්ද කියලා තේරිච්ච කෙනාටයි මෝහය සහ වීත මෝහ බව දෙක හම්බෙන්නේ. රහතන් වහන්සේකදී නෙමෙයි. මොකද රහතන් වහන්සේට අහපව් මතුමත්තේ නුවණක් දිනු කරන්න ඕනේ මේ විතමෝහ හිතක් අරගෙන විතමෝහ හිත නුවණ දිනු කර ගැනීමට ගත්තා කියන අවශ්‍ය නැහැ රහතන් වහන්සේට. ඒ නිදහස් පැනමින් ඉවරයි. ඊළඟට විත දෝෂ, විත මෝහ ඊළඟට හැකිලුණු සිත ඊළඟට හැකිලි විසිර ගියා වූ සිත ඊළඟට මහග්ගත නැත්නම් හොඳට වැඩිච්ච සිත ඔන්න මහග්ගත සිත කියනකොට හොඳට වැඩිලා දැන් අපි දන්න මහග්ග චේතෝ විමුක්ති ඒක සිතේ ස්වභාවය වෙන දෙයක් නෙමෙයි ඊළඟට එහෙම නැති සිත ඊළඟට ශේෂ්ඨ වූ සිත සෞත්තරං වාචිත්තා අනුත්තරයයි කියලා ගත්ත තව ඒ සිතේ ස්වභාවය. දැන් අපට හම්බ වෙනවා ආ දැන් මම සෝතාපන්න මොනවා හෝ ප්‍රතිපදාවක් කළා ඔන්න හම්බුණා. නැත්නම් අපි හිතමු ඇත්තටම බොජ්ජංග තේරුම් ගත්තා කියලා සිතක් හම්බුණා. ඇත්තටම මාර්ගෙ ඒකත් අන්න සිතේ ස්වභාවයක්. භින්න බොජ්ජංග වල ස්වභාවය කියලා තේරුම් ගත්ත සිතක් හම්බුණා. ශ්‍රේෂ්ඨ වූ සිතක්. ශ්‍රේෂ්ඨ දෙයක් හම්බුණා සිතට. ඒකත් සිතේ සෙව. එන ඇතයි කියලා ගත්ත සිත. මොකටද? ඥානීය නුවණ දියුණු කරගන්න. ඊළඟට සමාහිත සිත, අසමාහිත සිත, ඊළඟට විමුක්ත සිත, නිදහස් වෙච්ච සිත, නිදහස් නොවිච්ච සිත. නිදහස් වෙච්ච සිත කියනකොට අපට හිතෙන්නේ අරහත්ත්වයමනේ. දැන් ඒ තව එක දෙයක් අල්ලගෙන ඒක අතහැරියට පස්සේ ඒකෙන් නිදහස් වෙලා නිදහස් වෙච්ච බවක් හම්බෙලා තියෙනවා. ඒ නිදහස් වෙච්ච බව කියන දේත් එක්කම මේ විග්‍රහය චිත්තානපස්සනා විග්‍රහයේ ඒ භවෙන් යුක්ත කෙනයි භවයි කියන දෙකම හම්බෙන විග්‍රහයක් තියෙන ලෝකේ විග්‍රහය. අස්විමානයේ දුර වෙලා අවිද්‍යාව දුර වෙච්ච තැනදී ඔය පැනවීම නෑ. මම සහ මට යුක්ත දේ මට අයිති දේ කියන දේ නෑ. එතකොට මේ සිතක් ඇතයි කියලා ගත්ත තැනදී ඇතයි කියලා ගත්ත සිතේ ඒ ඇති බවකුයි ඇති දෙයකුයි එක්කනේ එහෙනම් ඒ විමුක්ත බවක් හම්බෙච්ච දීකට මේ කතා කරන්නේ. අන්න එකයි මේ කියපු කාරණා ඉති අජත්තං වා බහිද්ධාවා කියලා තියෙන්නේ. ඒ පැනවීම ඉක්මුච්ච දැන් නිවන කියන්නේ. නිවීම කියන්නේ. ආ එතෙන්ද විමුක්ති වෙච්ච සිතෙහි ඇතයි කියලා අරගෙන සත්‍ය හොයන්න අවශ්‍ය නැහැ. විමුක්ති වෙච්ච සිත කියන තැනම හම්බ වෙලා තියෙනවා. එයා හම්බ වෙච්ච කෙනෙක් ඉන්නවා. අස්විමානේ තියෙනවා. දැන් චේතෝ විමුක්ති තියෙන්නේ. මෙත්තා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති. ඒවා තේමුක්ති. විමුක්ත සිත්. දැන් සමහර අය ප්‍රශ්න කරනවා මෙතන මෛත්‍රී සිත දාලා නැහැ නේ. කරුණාසිත දාලා නැහැ නේ. උපේක්ෂාසිත දාලා නැහෙනේ. මුදිතාසිත දාලා නැහෙනේ. ධ්‍යානසිත දාලා නැහෙනේ. නමුත් මේ ඔක්කොගෙම මේ අන්තර්ගතය තුළ ඒ දේ තියෙනවා. චේතෝ විමුක්ති කියනකොට විමුක්ති බව. ඒ විමුක්ති සිතේ ස්වභාවය. අය අලුතෙන් දෙයක් හොයන්න නෑ. අර නුවණ නුවණින් යුක්තව යාටයි තේරෙන කාරණාව. දැන් විමුක්ත වුණා. හැබැයි ඒකත් ඇති බවක් හම්බ වෙනවා. විමුක්ත බවයි. දැන් මෙන්න මේක මෙන්න දැන් විමුක්ත බව විත මොහ බව මේ හැම එකක්ම හම්බ වුණා නම් ඒ හම්බ වෙන තැන ඒ කියපු කාරණාවේ තියෙනවා මේ අජ්ජත් බහිද්දා විග්‍රහයක්. පැනවීමක් තියෙනවා. මමත් එක්ක පැනවීමක් තියෙනවා. නිදහස් වෙලා නැහැ. නිදහස් වෙච්ච දෙයට විග්‍රහ කරන්නේ පැනවීම නෑ. රූපයෙන්ද පණවන්නේ රහතන් වහන්සේ. වේදනාවෙන්ද සංඥාවෙන්ද සංකාරයෙන්ද විඥාණයෙන්ද නෑ වෙන්වද නෑ අනුපලබ්බියමානෝ පැනවීම ඉක්මවලා පැනෙවමනම් ඒ පැනවීම එක්ක පණවන්නා ඉන්නවා එහෙනම් මෙන්න මේ පැවැත්මක් ලෝකේ තියෙන්නේ ලෝකේ ඒකාන්ත හුදු දෙයක් නෑ කොතනකවත් තනි දෙයක් නෑ තනි දෙයක්, හුදු දෙයක්, ඒකාන්ත දෙයක් කතා කරොත් එතන ඒ කතා කරන දේ ඒ තනි වෙච්ච දේ, ඒ හුදු හුදකලාව තියෙන දේ මොකද්ද? දෙයියම උපදයක්. ඉබේ හැදිච්ච දෙයක්. ඒ තනිව තියෙන දෙයක් නේ. ප්‍රත්‍යක්කට යොමු කරගන්න නම් පටිච්චසමුප්පාදයකට යොමු කරගන්න නම් ඒක කතා කරන්න තියෙන තනිව නෙමෙයි. තව දෙකක් එක්කමයි. ඊළඟට ඒකේ හේතු ටිකත් හොයාගෙන යන්න වෙනවා ඒ කතා කරපු දෙයත් එක්ක. ඒ සියලු වැඩපිළිවෙල බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරලා පෙන්නනවා. අලුතෙන් අපට විග්‍රහ අවශ්‍ය නැහැ. මේ තේරුම් ගැනීමට අලුත් අර්ථකථන අවශ්‍ය නැහැ. සියලු දේ අන්තර්ගතයි. බුදුරණවහන්සේ පෙන්නනවා ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදි ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සී චිත්තස්මින් විහෙරති සමුදි වය ධම්මානුපස්සී චිත්තස්මින් විහෙරති අත්ති චිත්තන්ති වා පනසති පච්චපටිදා හෝති යවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විරදන දෙකින්ච ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ චිත්ත චිත්තානුපස්සී විහෙරති ඔන්නෝකට කියනවා සිතෙහි සිත අනුව දකිමින් වාසය කිරීම. එතකොට දැන් අපි හිතමු රාගසිත. දැන් රාගසිත ඇතයි කියලා අරගෙන එහි සමුදය හොයාගෙන යනකොට අපි සමුදය හෙව්වා. ඒ හොයන වැඩපිළිවෙලදී නැති වෙලා ගිහිල්ලානේ රාගසිත. හොයනකොට. ඇයි? අපි දන්නවා අර මොකද්ද විග්‍රහයක හේතු තියෙනකොට ආයේ ඒකයි විලුව නැති වෙලා යනවා. ආයේ වය හොයන්න පටන් ගත්තට පස්සේ රාගහිතේ නෙමෙයින හොයන්නේ. වෙන එකනේ. වෙන හිතක හොයන්නේ ඊට පස්සේ. ඒ අරක ගතියලා ගිහිල්ලානේ. ආයේ වයක් හොයන්න දෙන්නේ නැහැ. ඇයි ළඟ මොහොතේනේ? එතකොට එහෙනම් මේ බුදුරණවහන්සේ විග්‍රහ කරපු කාරණාවේ මේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සිතෙහි සිත අනුව දකිමින් වාසය කිරීම පිළිබඳ විග්‍රහ කරනකොට මෙන්න මේක අනුව හොයාගෙන යනකොට ඒ හොයාගෙන යන දේ තුල දැක්කේ පටිච්ච සමුප්පන්නව සකස් වෙච්ච ලෝකේ ගොඩනගිච්ච මෙන්න මේ දේ තුල සත්‍යය. පටිච්ච සමුප්පන්නව ලෝකේ ගොඩනැගිච්ච දේ තියෙන්නේ මෙතන සහ එතන කියන පැනවීමක් එක්ක. ලෝකයේ පැනවෙනකොට මෙතන එක මෙතන නැතු ලෝකයක් නැහැ. ඉතින් මේ මෙතෙන්ද හම්බෙච්ච එතන ගැන හොයන් යනකොට මෙතන එතන දෙකම හොයාගන්නේ. ඒකයි එතන හොයන් යනකොට හම්බෙච්ච දේ හොයන් යනකොට වැරද්ද හම්බුනේ. එතන කියන කාරණාවට පැනවීමට යොමු වෙච්ච මෙතන වැරද්ද හම්බලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුර වෙලා, අස්විමානය දුර වෙලා, අවිජ්ජාසය සිරාගෙන නිරෝධය දුර ඇති වුණා. දුර වෙන්නේ සක්කාය දිට්ඨිය ඊළඟට උද්දම් භාග සංයෝජනත් එක්ක අස්විමානේ අවිද්‍යාවත් එක්ක. බාහිර මුකුත් දුර වෙනවා කියන්නේ බුදුරණවහන්සේ. ඇයි මේ මෙතන පනව ගැනීමක් එක්කනේ මේ ඔක්කොම කතා කරන්නේ. හැබැයි හොයාගෙන යන්නේ මොකද්ද? මට අත්විච්ච මගේ හිතේ ස්වභාවය මගේ වේදනාව ඒ කියන්නේ මට හම්බෙච්ච වේදනාව හම්බුනේ මොකද්ද? මම කියන දේ වැරද්ද. සක්කාදිට්ඨිය කැඩුනා. අස්විමානි දුරුණා. අන්න අවිද්‍යාව නිරුද්ධ වෙලා මෙන්න මේ ප්‍රතිපදාව හම්බ වෙන විග්‍රහය මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ ධම්මානුපස්සනාව අපි එහෙමත් අදට ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න අපි දාගමු ධම්මානුපස්සනාවේ තියෙන විග්‍රහය අපි ඊළඟ සතියට කතා කරමු මේ පැහැදිලි කරපු කාරණා තුළ තේරුම් ගන්න තියෙන කරුණු අහන්න කාලය අපට යවන්න නැතුව විනාඩි 45ක කාලයක් තියෙනවා. තෙරුවන් සරණයි. ආ ප්‍රශ්නයක් තියෙනවා මම ඒකට උත්තරයක් දෙන්නම්. ආනාපානසති භාවනාවේ ආස්වාස ප්‍රස්වාස කියනකොට ආස්වාස කය ආධ්‍යාත්මික කයත් ලෙසත් ප්‍රස්වාස ආස්වාස කය ආධ්‍යාත්මික කය ලෙසත් ප්‍රස්වාස කය බහිද්ධා කය ලෙස ගැනීම නිවැරදි කියලා අහන්න පුළුවන්ද? එසේ නැත්නම් කාය ආයතනයේ ආධ්‍යාත්මික කය ලෙසත් පොට්ටබ්බ ආයතනයේ නැත්නම් හුලං රැල්ල බහිද්ධා කය ලෙසත් ගැනීම නිවැරදිද කියලා අහන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. දැන් මේකෙදී ඇත්තටම මම මුලින්ම එක පැහැදිලි කරා අපිට මේක හොයන්න කියලා බුදුරණවහන්සේ කියලා නැහැ. ප්‍රඥාවට නෙවෙයි හම්බ වෙන එකක් විග්‍රහ කරලා තියෙන්නේ. මොකද්ද ආධ්‍යාත්මික මොකද්ද බාහිර කියලා හොයන්න කියලා නැහැ. පළවෙනි එකම අහලා තියෙන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් වැරදි. ඇතුළට ඇතුළත ගන්න එක ආස්වාසයනේ. පහළට හෙරණ එක ප්‍රස්වාසය. එහෙනම් අපි මොකද්ද දෙයක් හොයනවා. අපි ඇතුළට ගත්තේ මේ මොකද්ද මේ මගේ කය ඇතුළටනේ. හෙළුවට පස්සේ ඒක අයින් කළා දැම්මා. ඒක ඇත්තටම අර ඒකට මම කියන්නත් ඉතින් ඔක්කොට කැමති නෑ. අර පුංචි රදරුවෙකුගේ දෙයක් වගේ දෙයක්. කාය ආයතනයේ ආධ්‍යාත්මිකද පොට්ටබ් ආයතනේ නැත්නම් පහස බාහිරද අපට ඇත්තටම ලැබිච්ච පහස දැන් මෙතන තාම පටිච්චසමුප්පාදය දැකලා නෙමෙයිනේ කියන්නේ පටිච්චසමුප්පාද දර්ශනයකට යොමු වෙන්නනේ දැන් පටිච්චසමුප්පාදය දැක්කනම් ඔය ස්පර්ශය කියන්නේ මොකද්ද නැත්නම් හුස්ම රැල්ල කියන්නේ මොකද්ද කියන එක පස්සම්බයං කාය සංකාරණවනේ කියන්නේ ඒක සංසිඳලා ඒකේ අවිද්‍යාවෙන් හටගත්ත කියලා දකිනවනේ දැන් මෙතන මේ පෙන්වන්නේ අපේ ඒ අවස්ථාවේ ප්‍රත්‍යක්ෂය තුලදී අපට දැන් හුස්ම රැල්ල හම්බුනහම මේ හුස්ම රැල්ල අනුවනේ දකින්න තියෙන්නේ හොයාගන්න තියෙන්නේ ඒ කය අනුවනේ බලන්න තියෙන්නේ. හුස්ම රැල්ලේ කය අනුව බලන්න තියෙන්නේ. ඒක හොයනකොට අපට හම් වෙනවා පටිච්චසමුප්පාදය. අන්න එතකොට අපට ඒක හොයන්ගෙනකොට පටිච්චසමුප්පාදයේදී කයයි පහසයි විඥානයයි කියන මේ කරුණ ටික හම්බ වෙනවා. අන්න ආයතන ඔස්සේ හොයගෙන යනකොට පටිච්චසමුප්පාද ධර්මී සමුදය හොයන් යනකොට කයෙහි කය අනුව හොයන් යනකොට ඒ හොයන දේ තුල දැන් හුස්ම රැල්ල කියන කාරණාව හම්බ වුණේ කයයි පහසයි කාය විඥාන එකතු. ඒතන එතන ස්පර්ශය කතා වෙනවනේ. ඒ ස්පර්ශය කතා වෙනකොට ස්පර්ශය කියලා කියන කාරණාව මම ඔක කලින් විග්‍රහ කරලා පෙන්නුවා. දැන් අපි තේරුම් ගන්න තියෙන ස්පර්ශය දැන් අපි මූලිකව තේරුම් ගන්න තියෙන ස්පර්ශය තුළ යම් වැරද්දක් තියෙනවා. ඒ තමයි අපට මේ ස්පර්ශය කියන කාරණාවේදී හුස්ම රැල්ල තේරිලා හුස්ම රැල්ල දුරු වෙන්නේ නැත්නම් හුස්ම රැල්ල නිරුද්ධ වෙනවනේ අපිට නැති වෙලා යනවනේ. එතකොට අපි එතෙන්ද හිස්පර්ශය දාගත්තා නම් ප්‍රඥාවෙන් දසුත් ස්පර්ශ අපි දෙන දාගත්තා නම් හුස්ම රැල්ල නැති වෙලා ඊට වෙන දෙයකට යමු වෙනකොට ස්පර්ශ නිරෝධ වෙලානේ හුස්ම රැල්ල නිරුද්ධ වෙන තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. ඒක වැරදි බව මම කලින් දේශනා කීපයකම පැහැදිලි කරා. <clears throat> ස්පර්ශය කියන කාරණාව හම්බ වෙන්නේ ප්‍රඥාවට. එතකොට අර ලෝකයේ අපේ මට්ටමින් අපි මැනපු දේ වැරදි කියලා හම්බ වෙනවා. මූලික මට්ටමින් අපි ගත්තොත්, ඒ කියන්නේ අපි පටිච්චසමුප්පාදයට දාගන්න නැතුව ඒ කාරණාව. නැත්නම් අපි මේ ප්‍රඥාවට හොයගෙන යන කාරණාවට දාගන්න නැතුව අපේ දැන් ප්‍රායෝගික අවස්ථාවක ගත්තොත් ඔන්න හුස්ම රැල්ල සහ උෂ්ම රැල්ල අයිති මම. එතකොට අපිට ඇත්තටම මේ කාය පොට්ටබ්බේද කියලා අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අපිට ඒ හුස්ම රැල්ල කියනකොට මොකද මේ පටිසම්පාදේ වුණා නෙමෙයිනේ. හුස්ම රැල්ල මට නැති වෙනකොට පටිසම්පාදේ යුද්ධුණා නම් අවිද්‍යාව යුද්ධෙන්ට උනේනේ. හුස්ම රැල්ල කියන කාරණාව එක මගේ ලෝකේ සකස් වෙන්නේ නැති වුණාම මට හම්බෙච්ච හුස්ම රැල්ලනේ තියෙන්නේ. එතකොට එතන තියෙන්නේ මේ කාය පොට්ටබ්බේම කියලා ගන්න ඕනේ අපට කාය පොට් කාය කියලා හම්බුනත් කමකුත් නැහැ. ඒක මට හම්බෙච්ච දෙයක්. මට දැන් මට හුස්ම රැල්ලක් හම්බෙලා තියෙන කොහෙන් හරි. අන්නේ දෙක හම්බුනා නම් ඇති. ස්පර්ශය කියන කාරණා හම්බෙනවා නම් මගේ ස්පර්ශය නෙමෙයි ස්පර්ශය හම්බෙන්නොත් සලායතන. සලායතන නාම රූපේ. නාම රූප විඥානි. විඥානීය සංකාරේ. සංකාර විඥාණයෙන් හම්බෙන්නට ඕනේ. ස්පර්ශයත් එක්ක කතා කරන්න ගියොත් එහෙමවත් වරදිනවා. මට හම්බෙච්ච දෙයත් එක්ක ගත්තා නම් අන්න මගේ කයට මගේ කයට මොකද ස්පර්ශයමයි කයත් එක්ක නෙමෙයි තියෙන්නේ. ස්පර්ශය පෙන්වන්නේ කාය ආයතනයේට නාම රූපේ හේතු නාම රූපයට විඥාන විඥානට සංඛාර සංඛාට අවිජ්ජාව. ඒ ස්පර්ශය හොයන් යනකොට දැන් මගේ කයට දැනෙන පහසක් එක්ක ගත්තා නම් ඒක හරි. එතකොට අපිට මේ මූලික මට්ටමින්ගේ තේරීම. මුත් ඔහොම දෙයක් හොයන්න නෙමෙයි තියෙන්නේ. ඒක අපට මේ ලෝකයේ පැනවීමක් තියෙන්නේ. ප්‍රඥප්තියක් තියෙන්නේ. ඒක අපි තේරුම් ගැනීමක් තියෙන්නේ මූලිකව. අපට හම්බෙච්ච දේ හොයන්න තියෙන. දැන් අපට දැන් මට තේරුණාද කියලා හොයලා මගේ හොයන්න දෙයක් නැහැ. අර තේරි තේරුණ කාරණා හොයන් යනකොට හුස්ම රැල්ල හොයන් යනකොට මේකේ පටිසමුපාද හොයනකොට දැන් දෙකම හම්බෙලා. මනින්නයි මනපු දෙයි ඔක්කොම හම්බෙලා අවිද්‍යාවෙන් මේ හම්බුනේ කියලා දකිනකොට මනින්න නැත්තම් මේ සක්කාදිට්ඨිය දුර වෙලා අසුමාන දුර වෙනකොට අර කයක් ඇතයි කියලා ගත්තදී අන්න නැචකින්ච ලෝකේ උපාදිය තියෙනවා. එහෙනම් මූලික මට්ටමින් අපට මේ අපේ තේරෙන මට්ටමින් ගැනීමක් තමයි තියෙන්නේ. හොඳ තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ හැම අනුපස්සනාවකම අර අවසානට කියන පදවල තියෙනවා මේ පටිච්චසමුප්පාදය කියලා. ඒකේ වචනේ අර්ථය හරියටම පොඩ්ඩක් අපිට පැහැදිලි කරගන්න එක වැඩි කියවුන්නේ නැහැ වගේ මට එහෙම අර අනිත්‍යන අර සිහිය පිහිටවා ගැනීම මතු මතෙන් යෝන වර්ධනය වීම ආදී දේවල් කියනවනේ මේ මෙතන මේ පටිච්චසමුප්පාදය කියන එකේ තේරුමක් පොඩ්ඩක් පැහැදිලි කරමින් තේරුම් ගන්න. සිහිය දියුණු කරගන්න. ඒ කියන්නේ පතිසතිමත් සිහිය දියුණු කර ගැනීම සඳහා කියන එක. සිහිය පිහිටවා ගැනීමක් සඳහා. එතන එක එක අර්ථකථන දෙනවා මාත්‍රයක් කියලා සිහි මාත්‍රයක්. නමුත් මේ සිහියක් නේ ඇති කරගත්තේ. සිහියකින්නේ මේ සිත කියලා අල්ලගත්තේ. එතකොට සිහියකට තමයි මේ කාරණා හම්බ අන්න ඒකත් එක්ක ඥානීය සහ සිහිය දිනු කර ගැනීමට ඒ වගේම ලෝකේ හා එකතු නිවාසය කරන්න. මතුමත්තේ සිහිය නුවණ දියුරු කර ගැනීම සඳහා ඒ වගේම එකතු නිවාසය කිරීම සඳහායි මේ කයක් හිතයි කියලා ගත්තේ. අන්න එතකොට නචකින්චි ලෝකේ උපාදිය තියෙනවා. ඒ කියපු කාරණා තුළ ඒ වචන සියල්ලංගෙම අර්ථය තියෙනවා. මතුමත්තේ සිහිය නුවණ දියුණු කර ගැනීම සඳහායි මේ කයක් ඇතයි කියලා ගත්තේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ සම්මාසමේ බොජ්ජංග සූත්‍ර තුනක් තියෙනවානේ. ඒ සූත්‍ර තුනේ සඳහන් වෙන කරුණු අද මේ කියපු දේශනාවත් එක්ක කොහොමද අපි තේරුම් ගන්න ඕන? තෙරුවන් සරණයි. බොජ්ජංග ධර්ම කතා කරන ඒ කියන්නේ මං හිතන්නේ කස්සපත්තේර බොජ්ජංගයේ මොග්ගල්ලාන බොජ්ජංගයේ තුන්ද බොජ්ජංග පිරිත කියන කාරණා විග්‍රහ කරලා තියෙන දේ. දැන් අපි කල්පනා කරා මම හිතනවා මේක කලින් විග්‍රහ කරලා පෙන්නවා මේ කාරණාව. අපි හැම වෙලෙම බලන්න ඕන දේ තමයි බුදුරන් වහන්සේ කියපු දේටම යොමු වෙලා පොඩි හරි වෙනස් නැකන අපට අලුත් අර්ථයක් දෙන්න බෑ. දැන් උතන අහන ප්‍රශ්නේ තුල තියෙන දේ තමයි දුක් වේදනාවක් බුදුරන් වහන්සේත් මුගලන් ස්වාමීන් වහන්සේත් කශ්‍යප මහරහතන් වහන්සේත් වින්දා. එතකොට මේ දුක් වේදනාව කියන්නේ ඒ බුදුරන් වහන්සේ විඳපු මුගලන් ස්වාමීන් වහන්සේ ඉඳපු මහකශ්‍යප මහරහතන් වහන්සේ විඳපු දුක් වේදනාව ඉබේ හටගත් එකක්ද දෙයියමවපු එකක්ද තමන් විසින් කරගත්ත දෙයක්ද හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක්ද කියලා බලන්න වෙනවා. ඒ දුක් වේදනාව ඉබේ හටගත්ත දෙයක්ද දෙයියමවපු දෙයක්ද තමන් කරගත්ත දෙයක්ද එහෙම නැත්නම් පටිසමුප්පන්න වූ දෙයක්ද කියලා හොයන්න වෙනවා. ඉබේ හටගත්තා කිව්වොත් බුදුරණවහන්සේගේ දහමට කොහොමද ගැලපෙන්නේ? මොකද ඉබේ තියෙන්නේ. අන්න ඒක තීර්ථකයන්ගේ දෘෂ්ටියක්. ඒක චිත්තාරණ සූත්‍රය පැහැදිලි කරනවා. ඒ වේදනාව ඉබේ හටගත්තා කිව්වොත්. ඒ වේදනාව අනුන් දෙයියම ඇව්වා කිව්වොත් නැත්නම් මහ බබාම ඇව්වා කිව්වොත් ඒකත් තීර්ථකයන්ගේ දෘෂ්ටිය බුදුරණවහන්සේ ඒකත් පැහැදිලි කරනවා ඉබේ හටගත්ත කෙනා ඉබේම නැතිවන්නේ ආයේ බඹසරක් අවශ්‍ය නැහැ කියනවා. මොකද ඉබේනේ තියෙන්නේ. බඹසරක් අවශ්‍ය නැහැ ඒක ඉබේම නැති වෙන්නේ. අපට කරන්න දෙයක් නැහැ. දෙයමවනම් දෙයමයි කරලා දෙන්නේ අපට කරන්න දෙයක් නැහැ. ඊළඟට බුදුරණවහන්සේ වෙනවා ඒක පටිච්චසමුප්පන්නයි කියලා. එතකොට දැන් අපට යන්න තියෙන දේ තමයි දෙයමව කියන එකත් වැරදි. ඉබේත් වැරදියේ වේදනාව. තමා කරා කියන එකත් වැරදි. එහෙනම් තමා කරා නම් තමාම නැති කරන්නේ අපරාධි තමාම මෝඩකමින් දුක් වේදනාවක් දාගන්නවා. ඇයි? විඳවන දුක් වේදනාව මම කරගන්නවා. ඒකත් වැරදි. ඒතර ඔය තුනම වැරදි නම් අපිට දැන් දාගන්න තියෙන එකම දේ තමයි මොකද්ද? පටිච්ච සමුප්පාදයෙන් යුක්තයි. ඒතර පටිච්චසමුප්පාදය දැන් අපි දන්නේ නැහැනේ පටිච්චසමුප්පාදය. අපට තේරෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයක් කියලා තියෙන්නේ. අය බලන්නේ බුදුරණවහන්සේ කිය පටිච්චසමුප්පාදයක් කියලා. ඒත් බුදුරණවහන්සේගේ පටිච්චසමුප්පාදයේදී වේදනාව කුමක් ප්‍රත්‍යයෙන්ද හටගත්තේ කියලා බලන්න ඕනේ. බුදුරණවහන්සේ වෙන පටිච්චසමුප්පාදයක වේදනාව හටාරන් තියෙන ස්පර්ශය ප්‍රත්‍යය. ඒ දුක් වේදනාව. එතකොට මේ ස්පර්ශය තියෙනවා නම් විතරමයි දුක් වේදනාව තියෙන්නේ. ඒක බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරද්දී පෙන්නනවා. ස්පර්ශ නැත්තම් දුක් වේදනාවක් නැහැ. ඒ කියන්නේ වේදනාවක් නැහැ. ඒතර ස්පර්ශය ඒකත් තියෙන හේතුව. ඒක තිබේ නෙවෙයිනේ. ඒකත් පටිච්චසමුප්පාදයෙන් තියෙන. ඒක ඇති උනේ කොහෙන්ද කියලා හොයන්න වෙනවා. ඒකත් අපි දන්න දෙයකින් මේ බුදුරණවහන්සේ කිව්ව දෙයකින්. ස්පර්ශය ආයතනයෙන් තියෙන්නේ. ආයතනයත් ඉබේ නෙමෙයි. දෙවියමව නෙමෙයි. දැන් පටිච්චසමුප්පාදන හොයාගෙන යන්නේ. අන බුදුරණවහන්සේ කියලා තියෙන ආයතනය තියෙන්නේ නාම රූපෙන් කියලා. ඊළඟට නාම රූපේ තියෙන්නේ මොකෙන්ද? අන්න බුදුරණවහන්සේ කියනවා නාම රූපේ තියෙන්නේ විඥාණයෙන් කියලා. ඒතර විඥානීය තියෙන්නේ මොකෙන්ද? විඥානීය තියෙන්නේ සංකාරයෙන් කියනවා. සංකාරය තියෙන්නේ අවිද්‍යාවෙන් කියනවා. එතකොට අපි දැන් අපි දන්න කෝණයෙන් හොයාගෙන ගියොත් දැන් අපි ඉබෙත් නෙවෙයි නම් මේ වේදනාව දෙයියොත් නෙවෙයි නැත්නම් මේ වේදනාව තමාත් කරේ නැත්නම් මේ වේදනාව පටිච්චසමුප්පාදයයි කියලා හොයාගෙන යනකොට දැන් අපි අලුත් පටිච්චසමුප්පාදයක් දන්නේ නැහනේ. අපි දන්නේ බුදුරණවහන්සේගේ පටිච්චසමුප්පාද විතරයි. බුදුරණවහන්සේගේ පටිච්චසමුප්පාද හොයාගෙන යද්දී රහතන් වහන්සේට අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේටයි කාශ්‍යප මහරහතන් වහන්සේටයි බුදුරන් වහන්සේටයි අවිද්‍යාව තීවිලා. ඔන්න දැන් පටලිනදී. ඊට පස්සේ අපි අලුත් දෙයක් දාගන්නවා. මොකද අපේ අඥානකමට අපි කැමති අපේ කෝණයෙන් තේරුම් අරගෙන අපි අලුත් දෙයකින් කියලා දෙන්න බුදුරණවහන්සේ නොකීව දෙයකින් දැන් අපට තේරුම් ගන්නත් ඕන නිසා නෑ නෑ එතන විද්‍යා සහගතව තියෙන්නේ. දැන් බුදුරණවහන්සේ කියලා නැහැ මේක. බුදුරණවහන්සේ එච්චර තේරිලා නැහැ ඒකයි. එහෙනම් බුදුරණවහන්සේට එච්චර තේරිච්ච නැති නිසා අපට තේරෙනවා ඊට වඩා. ඒ නිසා අපි අලුතින් පටිසමුප්පාදේ දාගන්නවා බුදුරණවහන්සේට වඩා අපේ නුවණ තියෙන නිසා අපි දාගන්නවා විද්‍යා සහගතව පටිසමුප්පාදයක් තියෙනවා. අවිද්‍යාවෙන් තොරයි. ඒ කියන්නේ ඒ තන තියෙන ස්පර්ශය විද්‍යාවෙන් යුක්තයි. අන්න අපි දාගන්නවා විද්‍යා සහගත ස්පර්ශයකුයි තියෙන්නේ. විද්‍යා සහගත ආයතනයි තියෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්න පටිසම්පාදිනම් තියෙන්නේ අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. විඥාන නැහැ. නාම රූප නැහැ. සලආයතන නැහැ. පස්ස නැහැ. වේදනා නැහැ. ඔය ඔක්කොම නිරෝධයක් විග්‍රහ කරන්නේ. ඔන්න අපි අපි අර නොවැඩිච්ච නුවණට මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන අර උඩට මතුවෙච්ච නෙළුම් වලට සූර්යාලෝකයේ වටන පිපෙන්න මිසක් වතුර යට තියෙන පොහොට්ටු ටික පිපෙන්න බෑනේ. වතුර යට පොහොට්ටු සූර්යාලෝක කරන පිපෙන්නේ නැහැ. උඩට මතුවෙච්ච පොහොට්ටු ටිකයි සූර්යාලෝකයට නම් පිපෙන්නේ. දැන් අපේ දුවන මදි නිසා මේ බුදුරන් වහන්සේ අභිබවා ගිහිල්ලා අන්න අපි දාගන්න විද්‍යාසහගත පරිසමුප්පාදයක් කියලා. දැන් ඔය කාරණාව තේරුම් ගන්න අපට නුවණ වර්ධනය වෙන්න වෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. අපේ දැන් තියෙන නුවණට අර කාරණාව ගෝචර නැහැ. දැන් අපි එන හොයන්න පටන් ගන්න දෙනවා. දැන් නිගමනයේකට යන්න නෙමෙයිනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන සක්කාදිට්ඨිය සහ අසීමානි දුරුගන් ප්‍රතිපදාව. අන නුවණති කෙනාට ඕක තේරෙන්නේ නැති වුණාම මොකද කරන්නේ? තවත් ධර්මයේ කරාම යොමු වෙනවා. ඇයි දැන් සක්කාය දිට්ඨිය අසීමානේ දුරු කරගන්න ඕනේ යාට. ඒ කියන්නේ ප්‍රතිපදාව. අන්න ධර්මයටම තව යොමු කරලා බලන මොකද්ද මේ විග්‍රහය? එතනදී තවත් විග්‍රහ කරලා පෙන්නනවා සේක වෙනකන් රහතන් වහන්සේ ගැන තේරෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. අන්න යාට එක නිගමනයකට යන්න තියෙනවා. මූලපරය සූත්‍රයෙන් පැහැදිලි කරනවා සේකයට විතරයි නිවන ගැන තේරෙන්නේ. එහෙනම් ආ දැන් මම තේරුම් ගත්ත දේ වැරදි කියලා යාට හම්බෙනවා. අන්න නුවණති කෙනාට හම්බෙන දේ. දැන් තේරුම් ගත්ත දේ වැරදි. මොකද බුදුරණවහන්සේ කිව්ව දේත් එක්ක මං හිතපු දේ ගැලපෙන්නේ අන්න මම තේරුම් ගත දේ වැරදි කියලා බුදුරණවහන්සේ ධර්මයෙන් පෙන්විලක් තියෙනවා. තවත් හොයන්න පටන් ගන්නවා එයා. එහෙනම් සීකයටයි මේක තේරෙන්නේ කියනවා. අන්න නුවණ වර්ධනය වෙන්නට ඕනේ යට තේරෙන්නේ. ඊළඟට යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය, ඔය වගේ විග්‍රහ කරලා පෙන්නනවා දික්ක ධම්මිකේව අනුපලබ්බිය මානෝ කියලා. ඊළඟට දැන් පටිච්ච සමුප්පාදය කියලා විග්‍රහ කරලා පෙන්නන්නේ මොකද්ද කියලා අන්න හොයන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදය කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නන්නේ මගේ පටිච්ච සමුප්පාදය නෙමෙයි. මුගලන් ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. කාගවත් පටිච්චසමුප්පාදේ නෙමෙයි. පටිච්ච සමුප්පන්නව දැක්කහම මම වැරදි කියලා හම්බෙන්නේ. ඒක මොළිය පබ්බුණ සූත්‍රය ලස්සනට විග්‍රහ කරනවා. කවුද ඔක විඳින්න කියන ඔය ප්‍රශ්නේ වැරදි. මොකද්ද හේතුව? හේතුව හොයනකොට පුජ්‍යලයා කියන කාරණාව ඉක්ම වෙලා. ලෝකේ පැනවීම තියෙන්නේ මොකක් හෝ පැනවීමක් තියෙන්නේ මම කියන කුණ්‍යයත් එක්ක. එතකොට එහෙනම් අපි මේ පණවන්න යන්නේ පටිච්ච සමුප්පාද දර්ශනයෙන් තොරව පටිච්ච සමුප්පාදයේ වචන ටිකට කඩලා පටිච්ච සමුප්පාදය කියන්නේ දර්ශනයක්. ඒක මේ ලෝකේ කෙනාට වචන ටිකක් නෙමෙයි. ඒක දැක්මක්. ඒ දැක්ම තුළදී හම්බෙන දේ තමයි මම කියන දේ වැරදි කියන එක. ඒ දැක්ම තුළදී හම්බෙනවා මම කියන දේ වැරදි කියන එක. එතකොට මේ ප්‍රඥප්ති ඔක්කොම ඉක්මවනවා. ලෝකේ අපට හම්බ වෙන්නේ දැන් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හේන ප්‍රනීත දුර ළඟ මේ ලෝකේ අපට හම්බ වෙන්නේ මේ හැම එකක්ම තම මම මනින කෙනත් එක්ක ඒ කියන්නේ මම කියලා මම කියලා මම හරි කියලා හම්බ වෙන සක්කාය දිට්ඨිය කියන්නේ දැන් මගේ චේතනාව චේතනාවනේ හරි වෙන්නේ මම හිතන දේ හරි නේද චේතනාව කියන්නේ බුදුරණවහන්සේ උදාහරණ දෙන කෙසෙල් අරටුවක් වගේ කෙසෙල් අරටුව හරවත් නැහැ නේද මගේ චේතනාව හරිනම් ඒ චේතනාව කෙසෙල් අරටුවක් කියලා නෙන්නේ එහෙනම් පංචපාස්කන්ධය දැකලත් නැහැ. මොකක්වත් හම්බෙලා නැහැ. ඒ චේතනාව හරවත් දෙයක්. මොකද හරවත් දෙය අර අපි තේරුම් ගත්ත කාරණාව. ඒ චේතනාව. මෙන්න මේ විදිහට යා හොයන්න පටන් ගන්නවා බුදුරණවහන්සේ කියපු විදිහට. මෙහෙම හොයනකොට හොයනකොට අන්න එයාගේ නුවණ වර්ධනයක් වෙනවා. ඒ වර්ධනය වෙච්ච නුවණටයි එයාට ඒ කාරණාව. ඒ කියන්නේ මේ විග්‍රහ කරපු ධර්මය වෙන විග්‍රහයකින් තොරව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. වෙන කිසිදු විග්‍රහයකින් තොරව. ලෝකේ පනවගත්ත දෙයක් දැන් අපි ඔක තේරුම් ගන්න තව එකක් ගන්න පුළුවන් කන්ද සූත්‍රය. කන්ද සූත්‍රයේ බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ස්කන්ධ තියෙනවා රහතන් වහන්සේ නැත්නම් උපාදානයෙන් තොරව රූපේ තියෙනවා උපාදාන එක රූප උපාදානස්කන්ධය තියෙනවා. ඒතර උපාදානියත් එක්ක තියෙනකොට එතන විග්‍රහ කරන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ළඟ. ඒතකොට අතීතයක් අනාගතයක් ආධ්‍යාත්මයක් බාහිරයක් තියෙන්නේ කෙනෙකුට, පුජ්‍යලයකට, මට වෙන කාටවත් නෙමෙයි. එතකොට මම කියලා ගත්ත පදනමකට හම්බෙච්ච දෙයක් ඒ කාරණු ඔක්කොම ටික. පටිච්චසමුප්පාද විග්‍රහය ගත්තාම මම කියන කර්ම වැරදි කියලා හම්බෙනවා. දැන් ඥානවත් සූත්‍රය ගත්තොත් එහෙම බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා අතීතයට වෙනම. ඒ කියන්නේ අතීතය කියන එකට පටිසමුප්පාදයේ සියලු අංග කතා කරන්නේ ණය පැමිණවිල්ල. ධම්මේ ඥානෙ ප්‍රතිඋපන්න වශයෙන් අන්වේඥානෙ අනුවයන එක. නිරුක්තිපද සූත්‍රය පැහැදිලි කරනවා නිරුද්ධ වෙච්ච දේ අතීතය. නොපැමිණෙච්ච දේ අනාගතය. ෂණයකට කලින් නම් ඒ කියන්නේ ෂණයකට කලින් වෙච්ච දේ නිරුද්ධ වෙලා. ඒක අතීතය. ෂණයකට ඉස්සරහන ඒක අනාගතය. පටිච්චසමුප්පාදය කියන්නේ ප්‍රත්‍යুප්පන්න දෙයට ශරණයකට කලින් කියන අතීතයටත් නෙවෙයි ශරණයකට ඉස්සරහ කියන අනාගතයටත් නෙවෙයි. එතකොට මේ කරුණු ටික හම්බ වෙන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාව නොදැකීම සහ පටිච්ච සමුප්පාදය කියන දේ දර්ශනයක් කියන කාරණාව තේරුම් ගත්තේ නැහැ. පටිච්චසමුප්පාද කියන්නේ දර්ශනයක්. ඒ දර්ශනය හම්බෙන්නේ ශේක වෙනකොට. අනික් කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? පටිච්චසමුපාද නුවණට කච්චානගත සූත්‍රය පැහැදිලි කරනවා. එහෙම නැති කෙනාට ඒක හම්බෙන්න වචන ටිකක් ගැළපෙILLක් විතරයි. එතකොට අර මුගලන් ස්වාමීන් වහන්සේට මහකශ්‍යප මහරහතන් වහන්සේට ඊළඟට බුදුරන් වහන්සේගේ වේදනාව ඉඳින එකට පටිසමුප්පාදේ දාන්න ගියොත් අන්න වරදිනවා. හැබැයි එතන තියෙන ලෝක ප්‍රඥාප්තියේදී ලෝකයේ හම්බ වෙන විග්‍රහයේදී මට වේදනාවක් ආවා. ඒ කියන්නේ මුගලන් සානස් වේදනාවක් හම්බුණා. කාශ්‍යප සානස් වේදනාවක් හම්බුණා. ඒ මේ ලෝකයට හම්බෙලා තියෙන්නේ. මේ ලෝකෙ මැනීමකට හම්බෙලා තියෙන මැන්නනේ. මැන්නේ කවුද? තව පුජ්‍යලීකනේ. ඒක ලෝක විවහාරයක්. ලෝක ප්‍රඥාප්තියක්. ඒ ලෝක විවහාරයේදී ලෝක ප්‍රඥාප්තිය දෙක කොටද සූත්‍රය තවත් පැහැදිලි වෙනවා. ඇස රහතන් වහන්සේ ඇස රූපය තියෙනවා චන්දරාගයයි නැත්තේ. ඒක ලස්සනට පැහැදිලි කරනවා. ඒක ලෝකී විද්‍යාමාන වෙන දෙයක්. ලෝකයට පිළිබිඹුන දෙයක්. ලෝකේ පැනවීම. එනම් මේ ලෝකේ පැනවීමකට හම්බෙච්ච දෙයක්. ලෝකේ පැනවෙච්ච තැන පටිච්චසමුපාද කතාවක් නේ. පටිච්චසමුපාද කතාව ඇති තැන ලෝකේ පැනවීමක් මේලා. පටිච්චසමුපාද කියන්නේ දර්ශනයක්. මේ දර්ශනය කතා කරන්න ගියොත් අන්න එතනදී මේ සියලු පැනවීම් ඉක්ම වෙනවා. මේ දර්ශනය ඇතුළට මේව ඔබ්බන්න බෑ. අපි මේ අපි බුදුරණවහන්සේට වඩා එහා ගිහිල්ලා බුදුරණවහන්සේට වඩා අපට තේරෙනවා කියලා හිතලා අපි අලුත් කරුණු ටිකක් දාලා ඒකට ඔබ්බන්න හදනවා. පටිච්චසමුප්පාදේ දැකපු නැති තැන තමයි මේ ඔක්කොම ටික තියෙන මෙතන චිත්ත ස්වභාව ගොඩක් කියලා පෙන්නන බුදුරණවහන්සේ. ආකින්චඤ්ඤායතන කිසිවක් නැහැ. විඥානි අනන්තයි. ඊළඟට ඇත්තෙත් නැ නැත්තෙත් නැහැ. මේ හැම විග්‍රහයක්ම තියෙන්නේ පටිසමුපාදයේ නොදකපු නිසා. මොකද බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන කලින් ඔය ලෝක බුදුරන් වහන්සේ මැව්ව එකක් නෙමෙයිනේ. ඔය ලෝක හම්බ වුණේ ඔය ලෝක ලෝකේ පැනවීම. බුදුරන් වහන්සේ දුන්න එකක් නෙමෙයි. පටිච්චසමුප්පාද දර්ශනීය දැකපු දැනවි අන්න සේක කෙනා මාමඤ්ඤී කියලා එයාට මා කියන විධානයත් එක්ක අන්න නුවණින් හික්මීමක් තියෙනවා. ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ සහ මේ ලෝකයේ කෙනාට තේරෙන කාරණාවයි මේක ගලපන්න ගියොත් නම් ලොකු අවුලකට යනවා. එහෙම වුණොත් අපි ලෝකෙන් එතර වෙනවා නෙමෙයි ලෝකයේ තුල ඉඳලාම මේ එතර වෙන දේ දාගන්න හදනවා ඒකට. ලෝකෙන් එතර වීමේ දහමක් බුදුරන් වහන්සේ පෙන්වුවා. ඒක ඉක්මවන දහමක් බුදුරන් වහන්සේ පෙන්වුවා. ඒක හම්බ වෙන්නේ අර වතුරෙන් උඩට මතුවෙච්ච නෙළුම් පොහට්ටුවට සූර්යාලෝකයේ වැටෙනවා කොට ඒ නෙළුම් පොහට්ටුව පිපෙනවා. වතුර යට ටික පිපෙන්නේ නැහැ. ඉතින් අන්නේ හැකියාවෙන් අපි බලන්නට ඕනේ ඒ බුදුරන් වහන්සේ විග්‍රහ කරපු සියලු සමස්ත ධර්මයන්ම අධ්‍යයනය කළා. සමහර ඒවාට අපට අලුත් අර්ථ දෙන්න බෑ. ඒක නුවණින්ම තේරුම් ගන්න ඕනේ. හැබැයි අපි අලුතෙන් අර්ථයක් දෙන්න ගියොත් අපි යන දේ තමයි බුදුරන් වහන්සේට එහා කාරණාවකට අපි යන්න යනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් මේ මේ හැම එකම දැන් මේ ඒ ගන්න අරමුණ එතකොට සිහියෙන් අල්ලා ගන්න වෙන්නේ දැන් අර නවසීපතිකේ එතන විතරක් අර බාහිරට ගලපනවා කියන අනිවාර්යෙන් කල්පනාවකට යන්න වෙනවා නේ ස්වාමීන් වහන්සේ නැත්නම් එතන මේ වෙන කොහොම වෙන ක්‍රමයක් නැහැ නේ බාහිරට ගලපන්නේ ඒක ඇල්ල එහෙම ගල කල්පනාකින් ගලපලා ඉවරලා තමයි පස්සේ හොයන්න ගන්න වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ වසන්න තෙරුවන් සරණයි. ඔව් එතන දැන් ඇත්තරම අර දී සතියේත් ඔක කතා වුණා කායන ප්‍රශ්නාවේ දැන් අපි දන්නවා ආනාපානසති විග්‍රහ කරනවා සිහිය නුවණ වැඩි කෙනාටයි ආනාපානසති උදාරන්නේ කියලා. මොකද කෙලින්ම අපිට ප්‍රත්‍යක්ෂවම සියුම්ම දේවන ආනාපාන සතියේ සිහිය පවත්වා ගන්න ලොකු සිහියක් නුවණක් ඕනේ. ඊට පස්සේ අනිත් කරුණු විග්‍රහ කරලා පෙන්නනවා ඉරියාපතය සම්පජන්නේ ඒකත් ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒකට සිහිය පිටව ගන්නවා. ඒකත් තව ටිකක් ගොරෝසු මට්ටමකට තවත් එහාට කරාම ඔන්න අපි කල්පනා කරලා අපේ කයේ කොටස් ටික බලනවා ධාතු ස්වභාවය බලනවා කල්පනා කරලා ඒක දැන් අරමුණක් හැටියට ඒක දැන් අපිට ප්‍රායෝගික දෙයක් හැටියට ඔන්න ඒක ගන්නවා ඊට පස්සේ එතනත් එහා ගිහිල්ලා අපට ඇත්තටම ඇස් දෙකෙන් පේන්න තියෙන කුණු වෙන දෙයක් බලනකොට මලකුණක් ඒක මගේ එකත් ඒ වගේමයි කියලා මගේ එකේ විදිහට බලලා ඒක ගන්නවා නිමිත්තක් හැටියට මේ කායන පස්සනාව පුරුදු කරන්න. එතකොට බුදුරන් වහන්සේ මේ සිහිය වැඩි කෙනාගිනලා සිහිය සාමාන්‍යයෙන් අඩු කෙනා දක්වාම මේ ප්‍රතිපදාව ඉස්මතු කරන්න මේ කරුණු පැහැදිලි කරලා පෙන්නනවා. දැන් අද සමහරලාවට අපි අස්තික සංඥාව යොමු දකිනකොට අපට මේ ඇට දැකීම විතරක් අපි දකිනවා පුදුම දියුණුවක් හැටියට. කියන්නේ අද ඉච්චරටම අපි මේ මේ ධර්මයේ තුල පැහැදිලි කරපු කාරණාවට ගිහිල්ලා නැහැ. ඒ අස්ති විතර දැන් නවසිවතකෙම තියෙනවා ඇට විතරක් හම්බ වීමදී ඒ ඇට මේ ඇටේ මේක මේ ඇටේ මේක කියලා ඒක කයක් ඇතයි කියලා හම්බෙච්ච නිමිත්ත. ඒක ආයේ ඒක අනුව බලන්න වෙනවා. කය කය අනුව බලන්න වෙනවා. ඒක නිමිත්තක්. ඒ ඇට හම්බෙච්ච එක. සාමාන්‍ය මේ හම්බෙච්ච නිමිත්තක් වගේ. තමන් ඒක නිමිත්ත බවට පත් කරගත්තා. ඉතින් අපට වර්තමානයේ නිමිත්තක් වර්තමාන අවස්ථාවට සිහි යොමු කරගන්න වර්තමාන අවස්ථාව ප්‍රත්‍යක්ෂ කරගන්න අපට මොනවා හෝ ක්‍රමයක් උපයෝග කරගන්න වෙනවා. ඒ ක්‍රම තමයි බුදුරණවහන්සේ මේ පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙන්නේ. ඒක කරන්න ඕන විදිහක්ම කියනවනේ. අනිත් ඒවා බුදුරණස් කරන්න ඕන විදිහක් කියන්න ඕනේනේ. නවසීවතගේ අර අරයාගේ මලකුණු වගේමයි මගේ දේත්. අරයාගේ ඇට වගේමයි මගේ දේත්. අන්න අපි ගැළපීමක් කරන හැටි පෙන්නනවා බුදුරණවහන්සේ. එතකොට ඒක කරන්න කියලාම පෙන්නනවා. ඒ විදිහක් පෙන්නනවා. එතකොට අර ඒ සිහිය පිහිටව ගන්න ඒකට යමු වෙනවා. ඊට පස්සේ ආයි අජ්ජත් බහිද්දා කියලා විග්‍රහයක් පෙන්නනවා. ඒක ඒක වැඩෙන බඩපිල්ල පෙන්න දැන් අපි ඇත්තටම පොඩි නුවණකින් කල්පනා කරොත් පොඩි නුවණක් කල්පනා කරොත් ඔය ඒ කාරණාව නවසීවතිකේ අජ්ජත් බහිද්දා කියන කාරණාවත් එක්ක එතන කලින් කියලා අහපොත් බහිද්දාවට යන්න කියනවා. කලිනුත් අනුන්ගේ දෙයි මගේ දෙයි සංසන්දනය කරලා බලන්න කියලා පස්සේ ආයි බහිද්ධාවකට යන්න කියනවා අනුන්ගේ මල අනුන් අනික් කෙනාගේ කුණු වෙන එකත් එහෙමයි ආයෙත් කලබන්න කියනවා වගේ ඉතින් මෙතන මේ බුදුරණවහන්සේ කියපු දේ විතරක් බැලුවනම් අපි වෙන පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව අපේ ලොකු ශ්‍රද්ධාව මුල් කරගෙන ලොකු දියුණුවක් කරා යන්න පුළුවන් ඒ ශ්‍රද්ධාවම පාදක කරගෙන අර මුලින් කියපු කාරණාව ඇත්තටම ගලපීමක් තියෙන අවසිවතිකේ ඒ වගේම මේ ධර්මයේ අපි හිතන්නේ මේ යෝනිසු මනසිකාරයක් ප්‍රධානම දේ යෝනිසු මනසිකාරය කියලා. අර කලින් එකනහ ප්‍රශ්නයත් එක්කත් මට හිතුනේ මේ අපි හිතන්නේ අපට ගැළපෙන්න ඕනේ ඔක්කොම කියලා. දැන් ගැළපුණේ මටනේ සක්කාය දිට්ඨිය තියාගෙන මට ධර්මෙත් තේරිලා. මට ගලප ගන්නම හදනවා. බුදුරණවහන්සේ කියන්නේ යෝනිසු මනසිකාරයේ සක්කාය දිට්ඨි දුර වෙන එක. යෝනිසු මනසිකාරය නිකන් විතර කියන්නේ නෙවෙයිනේ. යෝනිස මනසිකාරය කියලා කියන්නේ තමා තුළ යමක් නුවණින් විමසන්ඩ මේ අවශ්‍යතාවයම ගොඩනගලා කියන්න ඕනේ ඔහොම විමසන්න ඔහොම විමසන්න කියලා. ඒ කියන්නේ තමන් තුළම ප්‍රශ්නයක් හම්බෙලා. ඉතින් මේ යෝනිස මනසිකාරයේ උත්පාදේ වෙනවනම් ඒ උත්පාදේ වීම සඳහා මේ ධර්මයේ තියෙන්නේ. එකයි මේ නුවණින් යුක්තව මේකට යන්න තියෙන්නේ. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අපට මේ මූලික ශ්‍රද්ධාව, කියන මූලික ශ්‍රද්ධාව තියාගෙන අපට ඉන්න පුළුවන් ඒකින් අපට ස්වර්ග සුගතිය යන්න පුළුවන් සුගතියේ ඉතින් ගියාම අපට කවදා හරි ඉතින් අසම්භව වෙන්නේ කවදා හරි හම්බෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් එච්චරයි වෙන දෙයක් හිතන්න බෑ බුදුරණවහන්සේ පෙන්නපු දෙයත් එක්ක සද්ධාය යනකොට එයා කෙලිම මාර්ගයට යනවා අතන තියෙන්නේ අර උතුම්ම මිනිස්සයාට පැහැදිච්ච නිසා උතුම් මිනිස්සයා කියපු දෙයට පැහැදිච්ච නිසා අපට යම් සුගතියකට යමු වීමක් තියෙනවා ඔබ කියපු දේ මොකද දන්නේ නැති නිසා එතනින් එහා කතා කරන්න බෑ. මොකද දිවි ලෝකෙත් මිත්‍යා දෘෂ්ටික ඉන්නවා. අනිත් එක තව කාරණාව මට මේ අහ ප්‍රශ්න නිසා කියන්න හිතුනේ දැන් සාමාන්‍ය ලෝකයේ මට්ටමින් බලන්න කල්පනා කරලා බුදු දේශනාවත් එක්ක හිතලා මේ හිතන්නේ නැති පැත්තක් ගොඩක් අය මේ ලෝකයේ අපි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටික අය පින්පව් විශ්වාස නොකරනට මෙලව පරලොව විශ්වාස නොකරන කුසල අකුසල විශ්වාස නොකරන මේ නියත මිත්‍යා දෘෂ්ටිකය කෙලින්ම තිරිසන් ලෝකේ නිර යන්නේ. ඒතර අපි දන්නවා බුදුරන් වහන්සේගේ ධර්මයෙන් එක නැතුව දැන් අනිත් ආගම් වල ලෞකික සම්මාදිටිය කතා වෙන්නේ නැහැ. ඒ අයගේ තියෙන නිති මිත්‍යා දෘෂ්ටියක්. ඒතර බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය මේ කල්ප 100ක් බලලා විනාගම කෙනෙක් සුගතිය ගියා කියනවා මේ ඒත් පින්පව විශ්වාස කරලා. එහෙනම් එහෙම නැති කෙනෙකුට මේ ජීවිතයෙන් පස්සේ ලැබෙන්න තියෙන්නේ තිරිසන් ලෝකේ නෙවෙයි. මේ ජීවිතයෙන් පස්සේ. එහෙම නැති කෙනෙකුට. එතකොට අපි තව දෙයක් දන්නවා පින් කිරීම තුළින් පිනෙන් සැප විපාක ලැබෙන්නේ. ගොඩක් පින් කරාම ගොඩක් සැප ලැබෙනවා. ඒ කියන්නේ සසර යනකොට පිනෙන් සැප විපාක ලැබෙනවා. එතකොට හොඳටම පින කරන්න පුළුවන් අය තමයි පිනපව විශ්වාස කරන අය. මොකද මහත්ඵල විදියට පින රැස් වෙන්නේ පිනපව විශ්වාසයෙන් කරන අය. විශ්වාසයේ තියෙන දේ තමයි ලෞකික සම්මාදිටෙන් යුක්ත කෙනා. ඒ කියන්නේ බෞද්ධ වූ අයට තමයි ඒක හොඳටම කරන්න පුළුවන්. එහෙනම් එයාලට තමයි හොඳම සැප විපාක ඇති වෙන්නේ. එතකොට මේ ලෝකයේ ගත්තොත් සමස්ත ලෝකයේ සමස්ත ලෝකයේ ධනයෙන් වැඩි බලයෙන් වැඩි ලස්සනෙන් වැඩි මේ හැම එකකින්ම වැඩි වෙලා ඉන්නේ බෞද්ධයද අනිත් අයද අනිත් අය. බෞද්ධය නෙමෙයි. අනිත් අය තමයි වැඩි. එතකොට එයාලා අදහන්නේ මිත්‍යා දෘෂ්ටියක්. අරාබිය ගත්තොත් ඊළඟට යුරෝපය ගත්තොත් මිත්‍යා දෘෂ්ටියක් අදහන්නේ. එතකොට ඒ කිසි කෙනෙක් කලින් ජීවිතේ ඔච්චර ධනයක් උපලා උපදින්න ඔච්චර බලවත් වෙලා උපදින්න කලින් ජීවිතේ එවැනිම මිත්‍යා දෘෂ්ටිකක වෙලා ඉඳලා තියෙනවද? ඉඳලා නැහැ. හිටියනම් ඔහොම ජීවිතයක් ලැබෙනවද? නෑ. එහෙනම් ඔච්චර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා ධනියක් එක්ක උපදින්න කොච්චර පිනක් කරලා තියෙන්න ඕනේ? විශාල පිනක්. කවුද පින කරන්නේ මේ විදිහේ තේරුමක් ඇතුව? ලෞකික සමාධියට නියුක්ත කෙනා. එහෙනම් අපි වගේ අයනේ. හැබැයි ධර්මයට යොමු වෙලා නෑ. ධර්මයේ සත්‍ය හොයන්න යොමු වෙලා නෑ. මොකද වෙලා තියෙන්නේ? ධර්මයේ හම්බුන්නේ නෑ. පිනේ විපාකේ හම්බුණා. ධර්මයේ හම්බුන්නේ නෑ. එයාලා බනිනවා වැරදි කියලා බුදුරණවහන්සේ කියපු දෙය දැන්. හැබැයි අර පිනේ විපාකයක් යාලට සකස් වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ. ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්නේ. ධනෙන්, බලයෙන් ආඩ්‍ය වෙලා තියෙන්නේ. පිනේ විපාකය. කලින් ජීවිතවල විශාල පින් කරපු අය. නැත්නම් දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු අය. මිත්‍ය දෘෂ්ටිකයි නෙමෙයි. නමුත් අපි ඕක හිතන්නේ, කල්පනා කරන්නේ. ඒ නිසා අපි මේ ධර්මයේ ඇතුළට හොයන්න යන්නේ නැහැ. අපි හිතනවා අපි මෙහෙම කරගෙන යනකොට වෙයි කියලා. මේ ලෝකේ අපි ඕන තරම් මිනිස්සු දෙවිවරු බ්‍රහ්ම වෙලා ඉන්නේ නැති. නමුත් මේ ධර්මයේ සත්‍ය හුවේ නැහැ. හොයපු නැති නිසා තමයි අපට තාම සසර ගමන තියෙන්නේ. දැනුත් හුවේ නැත්තම් දැනටත් තියෙන්නේ ඒකමයි. ඒකයි යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව නුවණින් යුක්ත කෙනාටයි බුදුරන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේ තියෙන්නේ. අන්නේ ධර්මයට අපි යොමු වෙන්නට ඕනේ. ඒක හොයන්නට යමු ඕනේ. ඉතින් ඒක හොයන්න යමු වෙන අය සඳහා තමයි මේ විදිහේ මේ ධර්මයේ අපි නොසිතපු පැති දේශනා කරලා තියෙන කාරණා අපි මේ කතා කරන්නේ මුලික බුද්ධ වචනේ එක්ක. ත්‍රිවන් සරණයි. කරන මේ ස්වාමීන් වහන්සේ අර ඇත්තම අපි අර යෝනිසෝමනසිකාරයකට යන්නේ නැතුව අර හැම්බෙලම අපිට අර ඉක්මනට අර නිරෝධයේ පැත්තක් පෙරුම් ගන්න අවස්ථාවක් ඉන්න වෙන්නදී අර අපි හැම වෙලාවම බලන්නේ අර සිහියෙන් ඉඳගෙන අටගත දේ නැති වෙන හැටි බලන්න. ඉතින් ඔතනදී අර ඒතකොට අපි ඇත්තම සමාධි භාවනා සූත්‍රයක් කියවලා ඉන්න තමයි අර මේ නිකන් වේදනාව හටගත්තා පැවතුණා නැති වුණා අපි අර නැතිවීම දැක්කම විරෝධයක් හේතුවල දැන් වෙනම භාවනාව පංචමස්කන්ධය උදේවයි කියලා වෙනම කියනවනේ මේ මෙයි රූපේ මේ හටගෙන්ම බලන්නත් විරෝධයකට කතා කරන්නේ නැහැ නිරෝධය කතා ගන්න කලින් හටගන්නට බලන්න හොඳ වෙන. ඒකට අපි අර හැම වෙලාවම අර සෙන්සුමාසිකාලට යන්න නැතුව වැඩෙන්න දෙන්නේ නැතුව නිකන් 100න් ඇල්ලුවාට කොච්චර ඇල්ලුවත් අපිට මට හටගත දෙයක් ආදිලා මේ තියෙන අවස්ථාව විතරයි අහුවෙන්නේ. ඉතින් අර සති සම්පජන්ණයටම රැවටීම වෙනවා වගේ මට හිම තමයි මම හිතන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. එහෙම තමයි. මොකද අපි හැමෝම කැමැත්ත තියෙන කොහොමද නිරුද්ධ කරන්න. මේ දුක නිරුද්ධ කරන්න. බුදුරන් වහන්සේ කිව්ව දෙයක් අපට ඕනේ බුදුරණවහන්සේ කිව්ව දෙයින් කෑල්ලක් අල්ලගෙන අපට තේරෙන දෙයක් කරන්න නැති. ඒ නිසා අපි අර කෑල්ලක් අල්ලගෙන අපට තේරෙන දෙයක් කරන්න යනවා. අපි හැම වෙලෙම ලැබිච්ච වේදනාව නිරුද්ධ නිරුද්ධ කරන්න වෙනවා. බුදුරණවහන්සේ වෙනවනේ සමුදේ හොයන්න කියලා. සමුදේ වෙනකොට පංචේපාස්කන්ධය හම්බෙන්නේ. පංචපාස්කන්ධය උදේවය හොයන්න තියෙන. පංචපාස්කන්ධය කියනකොට මේ පංචපාස්කන්ධය තුළ බුදුරණවහන්සේ පෙන්වා දීලා දෙන පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද? උපමා දීලා තියෙනවා ඒකට. මෙන්න මේ පංචපාස්කන්ධය හම්බ වෙනවා. ඒක කල්පනාවක් කල්පනාවකින් යෝනිසෝ මනසිකාරකින් ප්‍රඥාව උදා වුණාම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව මම පැත්තක ඉඳලා මට හම්බෙච්ච වේදනාවක් නැති වෙනවා මේ දැකීමක් නෙමෙයි. සමුදේ වීමක් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඒකයි මේ අනුපස්සනාවක් පැහැදිලි කරන්නේ. කායේ කායානුපස්සී. ඒ අනුව දකින්ද. දැකීම අනුපස්සී කියන්නේ. ඒ කියන්නේ වේදනාව අනුව දකින්ද. දකින්නකට කියන්නේ. දැන් අපි අනුස්සති භාවනා කතා කරනවා. අනුස්සරණයක් කරන්න. ඒක බුදුරන් වහන්සේ අනුව සිහි කරන්න. ඒක බුදුරන් වහන්සේ අනුව සිහි කරන දේ බුද්ධ අනුස්සතිය. ධර්මයේ අනුව සිහි කරන එක ධම්මා අනුස්සතිය. ඒතර බුද්ධ බුද්ධ කියන එක නෙවෙයි බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා බුදුරන් වහන්සේ ඒ කියන කෙනාව ඒ උත්තමයාව සිහි කිරීම බුද්ධ අනුස්සතිය කියන්නේ. ඒ වගේම මේ අනුව දකින්න දෙයක්. වේදනාවෙහි වේදනාව අනුව හොයාගෙන යන දෙයක්. ඒ හොයාගෙන නැද්දි එහි දැක්මක් සමුදේ දැක්මක්. සමුදේ දැක්මක් හැටිගෙන යෝනිස මනසිකාරයක් එක. මෙන්න මේක බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ කාරණාව ඇත්තටම යම් රාමුවක් Tamanට තේරිච්ච රාමුවක් කොටු කරගෙන ඉන්න කෙනාට එයාට ශ්‍රද්ධාවට එන තාක්කල් කියන්නේ බුද්ධ වචනේ එක වචනයක්වත් වෙනස් නොකර ඒකටම ශ්‍රද්ධාවට එන තාක්කල් එයාට අර කෝටියක් දුරක් යන ඉලක්කයකට යන කෙනාගේ අංශකයක් වෙනස් වෙලා ගියොත් ලොකු ඈතකට යනවා. ඉතින් මොකක් හරි දෙයක් කරයි මොන හරි ප්‍රායෝගික පුරුදු කිරීමක් කරයි. නමුත් මේ බුද්ධ වචනයේ ශ්‍රද්ධාව නැත්තම් ඊට වඩා අලුත් දෙයක් කරන්න ගියොත් එහෙම එයාට මේ ලෝකෝත්තර මාර්ගයක් හම්බෙන්නේ නැහැ. එයාට දුකින් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. එයාටත් මොකක් හරි දෙයක් හම්බෙයි. හැබැයි ඒක සැබෑ බුද්ධ වචනේ නෙමෙයි. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන අංගුත්තර නිකායේ දේශනා තුළ මේ බුද්ධ වචනේ වෙනස් කරනවා නම් එයාට විශාල අකුසලයකුත් තියෙනවා. අපි මූලික අර්ථයක් තේරුම් ගන්න යමක් පැහැදිලි කරලා දෙනකොට කමන්නේ. නමුත් ඒකාන්ත කරලා කියන්න කිව්වොත්. ඒකාන්ත කරලා කියන්න යනකොට අපි නැති දෙයක් නේ කියන්නේ. අර්ථ විග්‍රහයක් මූලික කෙනාට දෙන්න ගියොත් එයාට අපිට තේරෙන උදාහරණ නම් කියලා දෙන්න පුළුවන්. මූලික දෙයක්. නමුත් මෙතෙන් ආව කෙනාට ඒකාන්ත කරලා අපි බුදුරණවහන්සේගේ ධර්මයක් කියන්නේ කිව්වොත් වැරදි දෙයක්. ඒක විශාල අකුසලයක් කියලා බුදුරණවහන්සේ නනවා. ඉතින් ඒ නිසා අපි මේ දෙයටම ධර්මයටම යොමු වීම විතරයි. ඒකයි බුදුරණවහන්සේ සද්ධානුසාරී මේ ධර්මයෙන් පටන් ගැනීම. අන්න එයාට විතරමයි මේ මාර්ගය හම්බ වෙන්නේ. අනික් කාටවත් හම්බෙන්නේ සද්ධායෙන් බැස ගැනීමත් එක්ක. ඒ ශ්‍රද්ධාව මේ බුද්ධ වචනේ ඒ ආකාරයෙන් පිළිගැනීම. එහෙම නැති වුණොත් එහෙම අපි එක එක දේවල් කරනවා. මොකද අපි හැමෝම කැමති සක්කායදිට්ඨියෙන් යුක්තව අපට මොනවා හෝ වැඩෙන දෙයක් කරගෙන ඒක නුවණ මද කෙනාගේ ස්වභාවය. අපට මොනවා හරි වැඩෙන දෙයක් කරගෙන අපට හිතන දෙයක්, කල්පනා වෙන දෙයක්, අපට වැටහෙන දෙයක් අපි හිතාගෙන අපිම මේ දුක නිදහස් වෙනවා කියලා අපි යන්න කැමති තමන්ටම මාන්නය ඇති කරගෙන තමන්ම සක්කායදිට්ඨිය වර්ධනය කරගෙන මොකක් හෝ දෙයක් කරන්න කැමති. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ ස්වභාවය සමස්ත ලෝකේ වැඩිපුරම තියෙන එක. ඊටාම කලාතුරකින් කෙනෙකුට තමයි බුද්ධ වචනේ කිසිවක් වෙනස් නොකර ඒකටම යොමු වෙලා ඒ තුලින්ම ප්‍රායෝගිකත්වයක් හොයාගෙන යෑමේ හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් අවසර සාමාන්‍යයෙන් අද දේශනා විස්තරනාස්ස මේ වේදනාන පස්නාව ගැන පොඩ්ඩක් අවධානය අපි මේ අර චුල්ල වේදල්ල සූත්‍රයේ ස්වාමීනාස්ති කියන්නේ මේ දුක වේදනාවේ ප්‍රතිභාගය දුක් වේදනාව කියලා පන්ත ඒ විදිහට බලනකොට මේ ප්‍රතිභාගය ඒ විදිහට බලනවා ඒකට එහෙම දිගට ගියාම අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාව අවිද්‍යාවපාදී විද්‍යාව කියලා නිවන දක්වා මේ ගැන කතා කරන කාරණාත් ඒක කොහොමද දැන් හිතන්නේ ඒ පොඩ්ඩක් ඒ පැත්තෙන් බලලා මේ අද අද මේ විදිහේ විඥාන පස්නාව ගැන තමයි තෙරුවන් සරණයි. එතන එතන පැහැදිලි කරන්නේ සැප වේදනාව කියන එකක් පැනවෙන්නේ නැත්නම් ඒකේ අනිත් පැත්ත දුකනේ. ඒ කියන්නේ සැපක් කියන කාරණා ප්‍රඥප්තියේ තියෙන්නේ දුක කියන පැනවීමක් එක්ක. දුකක් සැපක් එක්ක. ඒ කියන්නේ මේක මේ හුදු තනිව නැත්නම් ඒ ඒ යමකට ඒකාන්තකමක් දෙන්න බෑ තව එකකට සාපේක්ෂ නැතුව. එතන විග්‍රහ කරන්නේ ඒ කාරණාව. දැන් මෙතන ප්‍රත්‍යක්ෂ වේදනාවක් එක්කනේ. අපට අහපව එතනදී හිතන්න දෙයක් නැහැ මේක දුකෙන් පැනවුණා කියලා හිතන්න දෙයක් නැහැ මෙතන අපට එතන එහා දෙයක් හිතන්න තියෙනවා ඒකයි පටිසතිපට්ඨාන සමුදේ විග්‍රහ කරන්නේ ස්පර්ශයෙන් ඒතකොට ස්පර්ශය ගන්නකොට ස්පර්ශයේ තියෙන පටිසමුප්පාදයක මෙන්න මේ සමුදයක් හොයන්න තියෙන්නේ එහාට ගැනීමක් හොයන්න තියෙන්නේ අතන අතන පෙන්වන්න දේ තමයි මේ ලෝකේ පැනවීමනේ ලෝකයේ පැනවීම හම්බ වීමත් ලෝකයේ පැනවෙච්ච දේ තුල සත්‍ය වෙනකොට ලෝකෙන් ඈතර වීමත් මේක දෙකක්. ලෝකයේ පැනවීම හම්බෙන්නේ තව එකට සාපේක්ෂව. අපි හිතමු මෙහෙම අපට ඔන්න නොදකපු දෙයක් හම්බෙනවා කියලා. අපි හිතමු මේ කවුරු හරි කෙනෙක් ඔන්න පාත්‍රයක් දැකලා නැහැ. නොදකපු කෙනෙකුට පාත්‍රයක් හම්බෙනවා පේන. එතකොට එයාට පාත්‍රයක් කියලා දන්නේ නැහැ. නමුත් එයා මොකක් හරි පැනවීමක් දෙනවා ඒකට. ඒ එයා දන්න තව පැනවීමක් එක්ක. ඒ කියන්නේ එයාගේ දන්න නිමිත්තක් එක්ක. එයාට ඒක පණව ගන්න වෙනවා. එතකොට මේ ලෝකයේ දෙයක්. ලෝකේ පැනවීම. ලෝකේ ප්‍රඥාත්තිය. ඒ ලෝකේ විග්‍රහය. හැබැයි පටිසමුප්පාදේ හොයාගෙන යනකොට මේකේ හට ගැනීම හොයාගෙන යනකොට මේ හට ගැනීම හම්බෙන්නේ මේ ලෝකයේ තියෙන දේ. අපිට දැන් ලෝකයේ දන්නවනේ. දැන් කම්පියුටරයක් හැදෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒ අමුද්‍රව්‍ය එකතු වීමෙන් තමයි කම්පියුටර් හැදෙන්නේ. ඊළඟට ගොඩනැගිල්ලක් හැදෙන්න අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒක එකතු වීමෙන් තමයි ගොඩනැගිල්ල හැදෙන්නේ. ඒ වගේ මේ සැප වේදනාවක් පැන වෙන්න තව මොකක් හරි එකක් තියෙනවා. ඒ මේ එක මේ ලෝකයේ අපට හම්බ වෙන න්‍යාය. නමුත් පටිසමුප්පාදය කියන්නේ ඒක නෙමෙයි. පටිච්චසමුප්පාද කියන්නේ මේ ඔක්කොම පැනවීම හම්බෙන්න හේතු වෙන දේ. ඒ පැනවීමක් තියෙන්නේ මේ දර්ශන නැති නිසා. එකමකින් ඊතර වෙන දෙයක්. දැන් සැප නැති වුණාට දුක තියෙනවනේ. දුක නැති වුණාට සැප තියෙනවා. මේක ඊතර වීමක් නෑනේ. මේක ලෝකීයම පැනවීම තුල තියෙන වෙනස් වීමක්. ලෝකෙන් ඊතර වෙනකොට මේක ඉක්මවනවා. අන්න ඒ දර්ශනයක් තමයි පටිච්චසමුප්පාදයේ මේ සත්‍ය දර්ශනය විග්‍රහ කරලා පෙන්වන්නේ. අන්නේ සමුදය හොයනකොට තමයි නැතකින්චි ලෝකේ උපාදීත වෙන්නේ අර කාරණාවෙන් පේන්නේ මේ ලෝකයේ වෙනවීමක් එක්ක හම්බෙන විග්‍රහය. ඉතින් ඒකේ අදුක්කම සුඛ අවිද්‍යාවට පෙන්ලා ඊළඟට ඒ එතනින් වොන්න පෙන්නනවා අවිද්‍යාවත් එක්ක විමුක්තිය කරා යනකොට අවිද්‍යාව කියනකොට අවිද්‍යාවෙන් පටිච්චසමුප්පාදයේම කුළු ගැන්විලා කියවෙනවා. විමුක්තිය කරා යන ප්‍රතිපදාව එතනින් හම්බ වෙනවා. තෙරුවන් සරණයි. අනේක වාරයක් අපිට නිසානා සද්දාසිරිත වංශේ මේ ලෝකේ පුරා විද්‍රට වලින් සම්බන්ධන කල්යන විතුන්සන්ගේ මේ ධර්ම ධර්ම සොයනාව ධර්ම උපදේශනාව අයගේ ප්‍රශ්න වලට වංශේ පිටු ලබා දුන්නා. ඉතින් ප්‍රශ්න අහුවා පොරණ මේ ප්‍රශ්න අහන්නටුව නියම වෙන්න ඕපිසක් ඉන්නවා ඒත් මහත් ප්‍රතිලාභයක් ලැබුණා මේ සාකච්ඡාවෙන්. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් පූර්ණ වශයෙන් චතුරාර්ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ධර්මධර්මයේ කුසලයක් අපගේ ධර්ම ශ්‍රවණමේ කුසලයක් හේතු අපේ වාක්‍ය ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මේ වෙන ස්වයංහස අද සාකච්ඡාවෙන් වාක්‍ය සාදු සර්වස ඊතරවන් සරණයි අද දවසේදී මේ සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ බුදුරණන් වහන්සේ වදාළ තුන් ධර්මයේ අපි කතා කරලා අපේ ජීවිතයට වටිනා පිනක් එකතු කරගත්තා ඉතින් ඒ රැස් කරගත්ත පින පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. එවැගේම අපනමින් මියගේ සිළු මළගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා විශේෂයෙන් අපවත්ව දාලා තිපෝජනීය කටකුරුණේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට ඒ වගේම දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝ ඇතිවරයන් වහන්සේලාට නිවි සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම ලංකාවේ මේ ඇතිවෙච්ච ත්‍ස්තවාදී ක්‍රියාවෙන් මිය පරලෝකීය සියලු දෙනාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා. ඒ වගේම මේ රස කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්නට හේතු වේවා. ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයන් වහන්සේලාට දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රස කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සවන් සිසිල සජීවී සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට නිරන්තරයෙන් අපට උපකාර කරන මහනගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම හිටපු නායක හමුදාපති සිරිමන් රණසිංහ මහත්මයා වර්තමාන නායක හමුදාපතිතුමා ආදී සෑම සිල් දෙනාටමත් උදව්පදව් කරන සිල් දෙනාට මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑම දෙනාට ශ්‍රවණය කර ඔබ සෑම සිල් දෙනාට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රස කරගත් සියලු පුණ්‍ය අනුභව බලයෙන් බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධ අනුභව බලයෙන් උතුම් ධර්මයේ ධම්මානුභව බලයෙන් සංඝයේ සංඝයාගේ සංඝ අනුභව බලයෙන් සීල ගුණ දම් පුරන සියලු යතිවරයාණන් වහන්සේලාගේ සියලු අනුභව බලයෙන් මේ ශ්‍රී ලංකා දීපයේ උතුම් බුද්ධ ශාසනය පැවැත්වීමට ඒ වගේම මිනිස්යන් සියලු මිනිස්යන්ට සතුටින් ජීවත් වෙන්නට මේ සිදු වී තියෙන සියලු කරදර, ඒ බය, ඒ ආදී සියලු ෂ්ඨවාදී සියල්ලම දුර වෙලා මේ සියලු පුණ්‍යානුභව බලයෙන්, දේවියන්ගේ දේවානුභව බලයෙන්, තුරුන්ගේ ඒ ආශිර්වාදයෙන්ද බුදුරන් වහන්සේගේ 13 වහන්සේලාගේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ශ්‍රී ශ්‍රී පදස්ථානයේ මේ සියලු ආනුභව බලයෙන් ශක්තියක් ඉගෙන වාසනාවක් ඒ වගේම ඒ සියලු කරදර දුරු වෙන්නට ඒ සියල්ලක්ම ගේම අදිෂ්ඨානයේ ශක්තිය ගුණයන් හේතු වාසනා වේවා සිල් දනාටම තෙරුවන් සරණයි